අවසරයි කරු කටයුතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් අපේ වැඩමුළුවේ දෙවෙනි දවසටත් ධර්මදේශනා වාරයටයි සැපමිණලා තියෙන්නේ සියලුම දෙනායි ධර්මදේශනා සඳහා tempත් වෙලා ධර්ම ගෞරවයෙන් යුක්තව සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ සත්ත ධම්මා පහතබ්බා සත්ත අනුසයාති තී අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඊයේත් ධර්ම දේශනාව සඳහා මේ සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේගේ මේ pāli වාග්මාලාව තමයි දවසේ ධර්ම දේශනා මාතෘකාව වශයෙන් තියාගත්තේ. අදත් ඒකමයි අපි මතක් කරේ. ඒකෙන් ඍජුවම අපි ඒ ධර්ම දවසේ ධර්ම දේශනා මාතෘකාවට හිතේ දුවොත් කතමේ සත ධම්මා පහතබ්බා මේ ශාසනයේ වැඩ කරන ශාස සංසාර බය දක්නා වූත් සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන කෙනෙක් දැනගන්න ඕනේ බුදුහාමුදුරෝ දේශනා කළා තියෙනවා ප්‍රහාණය කළ යුතු ධර්ම පහ. එකක් මොකද්ද කියලා ඇහුවොත් රාගය කියලා අපි කියනවා. ප්‍රහාණය කළ යුතු එකක් මොකද්ද කියලා ඇහුවොත් රාගය කියලා කියනවා. දෙකක් මොකද්ද කියලා ඇහුවොත් අවිද්‍යාව සහ තණ්හාව කියලා කියනවා. තුනක් මොකද්ද කියලා අහුවොත් කාම රාග භව රාග භව රාග කියලා තුනක් කියන. මේ විදිහට හැම ප්‍රහාණය කළ යුතු දේ එක වශයෙන් දෙක වශයෙන් තුන වශයෙන් හතර වශයෙන් පහ වශයෙන් හය වශයෙන් හත වශයෙන් 10ක් වශයෙන් සාරිපුත්‍ර සාංශේ වර නගනග වර නගනග අපිට උගන්වනවා මේක විවිධ විදිහට මේ ප්‍රශ්නේ මතුවෙන්න පුළුවන් හැම ප්‍රශ්නයක්ම ਸਰවචන්සේ සාකච්ඡා කරලා තියෙනවා හැම වචනයක්ම ਸਰවචන්සේ අපිට උගන්ලා තියෙනවා හැම වචනෙම උත්තර දීලා තියෙනවා ඒක නිසා මේවා ඥාන ප්‍රස්ථාන ඥානයේ පිළිබඳව ඥාන ක්‍රීඩා වගේ. ඉතින් අපි අද අරගන්න හදන්නේ ප්‍රහාණය කළ යුතු ධර්ම හත මොකක්ද කියන එක මේක මේ තණ්හාවේ හත් ආකාරයකට බෙදා දැක්වීමක් කියලා කියන්නේ. එතකොට මේක පේන්නේ අනුශේ ධර්ම හත වශයෙන් තමයි පොදියටම සමූහෙටම කියන නම. ඒකට කියන උද්දේශ වශයෙන් උත්තරේ සත් අනුශය. ඊට පස්සේ නිද්දේශ වශයෙන් නම් කර කීමක් කරනවා ඊට පස්සේ. ප්‍රහාණය කළ යුතු ධර්ම හතක් කියලා වචනයක් තියෙනවා. ප්‍රශ්නයක් තියෙනවා. උත්තරේ තමයි සත්ත අනුසය කියන ප්‍රශ්නේ උත්තරේ ඒක සාමූහික වාචි සමූහ වාචි අර්ථය ඊට පස්සේ එක එකක් වෙන් කරනවා. එතකොට කාමරාගානුසය, පටිඝානුසය, දිඨානුසය, විචිකිච්ඡානුසය, මානානුසය, භවරාගානුසය, අවිජ්ජානුසය කියලා නම් කොට කියනකොට ප්‍රශ්නේ වශයෙන් අපි මාතෘකාවට හිත යොදවනවා. උත්තරේ සමූහ වාචි වශයෙන් මාතෘකාවට හිත යොදවනවා. දැන් එක එකක් වෙන්කෙන් වශයෙන් නම කියනකොට කෙනෙක් දන්නවා මම මේ කතා කරන්න හදන්නේ මොකේදද කියලා. මේක බුදුරජාන් වහන්සේගේ මේ පිරිසකට යම් තැනකට මානසිකාරය යොදවන්න යොදවන ක්‍රමයක් මේ. කියලා දෙන්න ඕනේ මාතෘකාවට අන්‍ය වීත නොවි හරියටම ඊතලෙන් මේ තිත්තට වෙඩි තියන්න පුරුදු කරනවා වගේ උගන්වන ක්‍රමයක්. ඊට පස්සේ පටිනිද්දේශ වශයෙන් ඔය උද්දේශ නිද්දේශ කියලා කියලාපු දේ පටිනිද්දේශ වශයෙන් අර නම් කර කියූප එකක් කරගෙන ඊට පස්සේ විස්තර කරනවා. ඉතින් මේ ක්‍රමය තමයි මේ අවුරුදු 2600ක් පුරාවට ඥාණය හැලෙන්නේ නැතුව ආරසකාරී විදිහට 2600ක් දිගට ගෙනිච්චේ මේ ශාසනය විතරයි. අනිත්‍ය වගේ හැම වෙලාවෙදී මෙවුවා විකෘති බවටපත් උනා. සාරාර්ථ හැලුණා. නමුත් සාරිපුත්‍ර ස්වාමීන් තමයි ඇත්තට මේ අප දක්වාම මේ પરම්පරාව හිස් වෙන්නේ නැතුව කබර වැටෙන්නේ නැතුව ලප කැලල්ලෙන්නේ නැතුව විදිහට හං වෙන්නේ නැතුව මැලවෙන්නේ නැතුව ගේන කරපු ප්‍රයත්නයක් මේකේ. ඉතින් අපි ලොකු සාංශින්න කාලේ ඔය විශේෂයෙන්ම ආනාපාන සති භාවනා දෙවෙනි කොටස ලියන වෙලාවේදී ඒ ස්වාමීන් වහන්සේ මේකට ආසන්න ක්‍රමයකට තමයි පොත ඉදිරිපත් කරේ. ඒ පොතේ ඉස්සල්ලාම කිවිතු මාත්‍රකාව pāli පාඨයේ සඳහන් කරනවා. ඉතින් හොඳට පෙර සංසාර පුරුද්දෙන් මේවා දන්න කෙනාට ඒක කියනකොටම හරියට සරුවඥාන්සේ ළඟ වාඩි වුණා වගේ අර pāli පාඨයත් එක්ක ලොකු නෑදෑකමක් වැටහීමක් තේරුමක් එනවා. ඊට පස්සේ ලොකු සාංශ කියනවා මේ pāli පාඨයේ කියවපු පමණින් තේරුම් නැත්තට නැති වුණාට ගණන් ගන්න එපා. ඒක මේ ධර්මයේ ඉදිරිපත් කරන ක්‍රමේ. මේ pāli පාඨයෙන් කියන එකට විස්තර වශයෙන් ටිකක් විස්තර සහිත කියන්නේ මෙන්න මේකයි කියලා අර කියාපු pāli පාඨයේ ටිකක් විස්තර සහිතව දෙවෙනි වතාවට ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කළා කියනවා දැන් තේරෙනවා නම් හොඳයි. ඒත් තේරෙන්නේ නැත්තම් පශ්චාත්තාප වෙන්න එපා. මෙන්න සවිස්තර ක්‍රමය කියලා තුන්වෙනි වසයට එකම දේ සාරාර්ථ වශයෙන් සංක්ෂේප වශයෙන් නැත්නම් ඊට පස්සේ ටිකක් විස්තරාර්ථ වශයෙන් අතිරේක විස්තරාර්ථ වශයෙන් නැවත නැවත කියනකොට යමක වටිනකම එකක් ඒ වටිනකම තව කෙනෙකුට sannivedanaya කරන එක තව කෙනෙකුට ඒත්තු ගන්නවා කියන එක සම්පූර්ණ වෙනස් දෙකක්. ඔන්න ඔය වගේ ගැඹුරක් නැතුව මේ අනුසය වගේ ධර්ම වලට යන්න බෑ. ඒක නිකන් මේ මේ ගොරෝසු ක්‍රමයට යන්න බෑ. ඒක හරියට නියපොත්තෙන් පතුරු ගහගා බලන්න වගේ භාෂාවේ නියාර්ථ නීතාර්ථ දැනගන්න ඕනේ. ක්‍රමයෙන් ක්‍රමයෙන් සියුම් කරන ක්‍රමේ දැනගන්න ඕනේ. කරනකොට තමයි සමහරෙකුට ඒක කියලා දෙන සුතමේ ඥානෙවත් තේරෙන්නේ නැහැ. ඒක අපෝ උච්චර ගැඹුරුයි අපිට දැනගන්න ඕනේ මේ දවස්වල පාන් ගණන් කීයද කියන එක විතරයි ඩොලර් එක කීයද කියන එක විතරයි අපිට වැඩක් නැහැ නේ ආසියානුසය වැඩක් නැහැ නේ ඒක ඉතින් ලබන බුද්ධ ශාසනයනේ දැන් ඕනේ නැහැ නේ සුත්තමේ වශයෙන්වත් ගණන් ගන්නෑ නමුත් ධර්මයේ එපා නිවන් දකින්න එපා මේ සංකල්පයක් sannivedanaya කරන්න හැටි Tamande කියන්න ඕන දේ අනිත් එක්කනට අන්‍ය විහිිත නොවි කිරිගහට මෝල් ගහින් දැමලන්න වගේ කියන්න නම් භාවනා කළා විතරක් බෑ. පොත් විතරක් කියවලා බෑ. ඒකේ ප්‍රායෝගික අර්ථය අරගෙන මම කොහොමද ඒක තේරුම් ගත්තේ? ඒ ක්‍රමේ තව කෙනෙකුට තේරුම් කළා දෙන්නේ කොහොමද කිව්වහම ඒක වෙනමම කලාවක් එතන තියෙනවා. sannivedanaya කියලා. ඉතින් ඇත්තටම IT ටෙක්නොලොජි කියලා ඔච්චරයි උගන්වන්නේ. අද තියෙන IT ටෙක්නොලොජි එක නම් කමකට නැති එකක්. උගන්වන්නේ කාමේ විතරයි. මොනම දෙයක්වත් නැහැ. අද තියෙන IT ටෙක්නොලොජි එකේ මොනම දෙයක්වත් නැහැ. තියෙන්නේ කාම විතරමයි. දැන් මෙතන බුදුරජාන්සේ උගන්වන්නේ ඒක නෙවෙයි. ඒ වගේ ඊටාම ගැඹුරු දෙයක් කාමයේ අනිත් පැත්තට විරාගයේ පැත්තට නිරෝධයේ පැත්තට උගන්වනවා. ඉතින් ඒ නිසා අද දවසේ මාතෘකාවෙන් ඉදිරියට ගන්න බලාපොරොත්තු වෙන්නේ මේ කාම රාග අනුසය කියන එක. ඉතින් අපි ඇත්තටම ඊයේ ඒකට පදනම සකස් කරා. මේ කාම රාග අනුසයට එන්නේ ඉස්සෙල්ලා කාම ඡන්දේ කියලා මේක පරිඋත් ทาน මට්ටමක් තියෙනවා. ඊටත් ඉස්සරහා තියෙනවා කාම ගුණ කියලා විතික්කම මට්ටමක්. ඉතින් ඒ නිසා මේ සුද්ධ කර කර සුද්ධ කර කර යනකොට ලෝකයා විශේෂයෙන්ම පෘථග්ජනයා එහෙම නැත්නම් කුටුම්බකයා කුටුම්බකයා කියන පවුල් අරස කරන මිනිසයා තන්නි කරම කාමයේ බැඳිලා කාම ගුණයන්නේ බැඳිලා එහිම ඉපදිලා එහිම ජීවත් වෙලා එහිම ඇරලා යනවා. කටිය දන්නේ නැහැ මේ කාමය ඔය පිට තියෙන ගොරෝසු බැඳීම යට තව සියුම් සියුම් බැඳීම් තියෙනවා. එයාට ඒවා පිළිබඳ හැඟීමක්ම නැහැ. මොකද තාමේ තාමත්ම කාමේ අසන්තුප්තිකරව අතෘප්තිකරව ඉවරයක් කරගන්න බැරුව මැරලා යනවා. ඒක නිසා ලබන ආත්මය ආය කාම ලෝකේ ඉපදිනවා. ඊට ඊගාත්මය ආය කාම ලෝකේ ඉපදිනවා. නමුත් මේ යම් කිසි කෙනෙක් මේක දැනගෙන මේ කාම ලෝකේ ඉපදින්න නැත්නම් ලෝකේ ඉපදිලා කාම ගුණ සන්තරපණය කරන්න manussත්ත්ව ප්‍රතිලාමයේ අවශ්‍ය නැහැ. තිරිසං ආත්මවලත් කරන්නේ ඔච්චරම තමයි. තිරිසං ආත්මවලත් කෙරෙන්නේ ආහාර නිද්‍රා බය මෛතුන කියන මේ හතර විතරයි. ආහාර නිද්‍රා භයමේතු නංච නරාණමේතම් පශුර් සමාන මේ ආහාර හොයන වැඩේ කියන්නේ බඩ රස්සාව කියලා අපි කියන්නේ වෘතිය නිද්‍රා නිදා ගන්නකොට අපිට ආරක්ෂක තනක් ඕනේ නිසා හැම කෙනාගේ නිදිපොළ එයා වසන මේ නිදිපොළෙන් ඒ සතා අඳුරන්න පුළුවන් නිදිපොළ හදාගෙන තියෙන්නේ පුදුම මේ තව කෙනෙකුට ගොදුරක් නොවන විදියට විවේක වීම සඳහා ඊට පස්සේ බය නිසා ලෝකේ ඉන්න හැම සතෙක්ම අනුවර්තන වීමක් වෙලා තියෙනවා පරිසරයට. ඒ පරිසරයේ සැඟවිගෙන බයක් ඇති වෙච්චාම ගිහිල්ලා හැංගෙන්න. ඉතින් වතුරේ ඉන්න සත්තු වතුරට පැනලා හැංගෙනවා. බිල් වල ඉන්න සත්තු බිලක් ඇතුළට ඉංගලා හැංගෙනවා. මිනිස්සු ගෙවල් හදාගෙන හැංගෙනවා. හැම කෙනාගේම බයක් එයි කියන නිසා බයට ආයුධ හොයාගෙන සහ ලැබුම් පොළවල් හදාගෙන තිනවා. ඒ අනුව පරිසරයක් සතෙක් වසන පරිසරය අනුව සතා වෙනස් වෙනවා. ඊට පස්සේ මයිතුනේ කියලා එකක් තියෙනවා දෙදෙනෙක් දෙනෙක් එකතු වෙලා ඒ කරන මයිතුන සේවනේ ඔය හතරෙදී මිනිස්සයි සතයි අතර වෙනසක් නැහැ කියලා සංස්කෘත ශ්ලෝක කාර්යය කියනවා. නමුත් සමහර මිනිස්සුන්ට තේරෙනවා මේ ඉපදිච්ච මනුස්ස ලෝකේ මේ තිරිසනුන් වගේ මේ හතරෙන්ම පටන් අරගෙන මේ හතරම ගෙවලා මේ හතරෙම මැරලා යනවනම් ඒක පශුර් සමාන පශු කියන්නේ හරකට කියන නම. නැත්තම් සත්තුන්ට කියන නම පශු වෛද්‍ය කියලා කියන්නේ සත්තුන්ට වෛද්‍ය කරන සේවය. ඉතින් මෙතකොට හරකා තිරිසනා මුර්ගයාට සමානයි. ධර්මේන තේෂාම අධිකෝ විශේෂා මිනිස්යාට තියෙනවා මේක දැනගැනීමේ හැකියාව. මේ කාමයේම ජීවත් වෙන එක නෙවෙයි මිනිසෙකුට ඊට එහා යන්න පුළුවන් කියලා ඒක සත්‍යයන් අතර සුවිශේෂී බවටපත් වෙන්න ධර්මය තමයි මිනිස්යාට තියෙන විශේෂී. ධර්මේන හීන පශුර් සමාන. ඒ ධර්මයෙන් අපි හීනනම් නැත්නම් ඒක ඒ අවශ්‍ය කරන ධර්මයේ සුතමේ වශයෙන්, චින්තාමේ වශයෙන්, භාවනාමේ වශයෙන් නැත්නම් ආයෙත් අපි හරක් වගේ තමයි. ධර්මෙ තිබුණට ඒක හොඳට පරිශීලනය කරලා ප්‍රයෝජනෙ සලකලා ධර්මයෙන් වැඩ ගන්න බැරි නම් ඒක තිබුණට පමණින් අපිට manussත්වයේ උසස් බවක් එන්නේ ඒ උසස් බවට එන්න ශික්ෂණයට යන්න සීල ශික්ෂාවට, සමාධි ශික්ෂාවට, ප්‍රඥා ශික්ෂාවට. එතන මේ ශික්ෂණය කෙලින්ම ඒ කාම රාගයට විරුද්ධ දෙයක්. කාම රාගී පුද්ගලයා කවදාකවත් ශික්ෂණයට කැමති නැහැ. ඒකට කියන අශික්ෂිතයි කියලා. ඒ පුද්ගලට දෙන්නම තමයි අශික්ෂිත පුද්ගලයා. අශික්ෂිතය. අශික්ෂිතයි කියන එකයි. එයාට අවශ්‍ය කරලා තියෙන දවල් මිගිල් රැළණියල් තමයි. ශික්ෂිත බව පේන තියෙනවා. හැබැයි කරන්න වෙන දෙයක්. ඉතින් එතකොට යාගේ හිත නිතරම දෙකට දෙතවරයි. ලෝකෙට පෙන්නනවා මිගෙල් වගේ රැයට ඩැනියෙල් වගේ තමයි ඉන්නේ. දවල් මිගෙල් රැය ඩැනියෙල් තමයි. ඉතින් මේ දෙකට දෙතවර ගතිය නිසා මනුස්ස හිතේ බුදුම ආතතියක් වෙනවා. කිසිම කෙනෙක් කියන දේ කරන කරන දේ කියන මට්ටමක නැහැ. කියන්න එකක් කරන්න එකක්. තථාගතයන් වහන්සේට විතරයි යථාවාදී තථාකාරී යථාකාරී තථාවාදී වෙන්න පුළුවන්. කියන දේ කරන කරන දේ කියන. ඒ නිසා අපි අතර තියෙන චපල ගතිය. ඒ චපල ගතිය මොකටවත් නෙවෙයි. අපි මේ කාමාශාවල් විවිධාකාරයෙන් ඉෂ්ට සිද්ධ කරගන්න. මෙන්න මේක දැක්කට පස්සේ තේරෙනවා ඒ සඳහා අපට නානා ක්‍රම විදි තියෙනවා. Tamange ඒ කාමාතාවල් ඉෂ්ට කර ගැනීමට নানা ක්‍රමවිදි තියෙන නිසා අපි හරිම ෂටයි. හරිම මායාවි. හරිම වංචනිකයි. හරිම ඔලොමලයි ඒ කාමය ඉෂ්ට කර ගැනීම සඳහා. ඉතින් ඒ නිසා මිනිස්සයා එකිනෙකාට වර වර වරපල තෝතෝ කීකියා දඬු මුගුරු අරගෙන රණ්ඩු සරුවල් කරන. ඒතර කාමයටයි නටන්නේ හැබැයි ද්වේෂයෙන් වැඩ කරන්නේ. අපි ඊගාට එනවා ඒ කාමරාග අනුසයට පස්සේ පටිඝානුසය කියලා. ඉතින් මේ නිසාද ලෝකයේ මිනිස්සෙන්ට ඇති වෙන්න ඇත්තටම ඊඩ කඩන් තියෙනවා. අන්න බුදුමාකාර රණ්ඩුවක් තියෙනවා. මිනිස්සෙන්ට ඇති වෙන්න බලනවා නම් ලෝක ආහාර සංවිධානය කියන ආහාර තියෙනවා. ඔව් බර ගන්න පීඩිතව ජීවත් වෙනවා කණ්ඩ නැතුව අනික් කටිය සම්භාෂණ පවත්වනවා. ධනයත් බුදුමාකාර අසාධාන විදිහට බෙදිලා තියෙන්නේ මේ හැම වස්තුවක්ම අපි අතර මේ දුකට අසාදානට හිටලා තියෙන්නේ මේ අපේ ළඟ තියෙන මේ ෂට මායාවී ගතිය නිසා අපි සහෝදරකම නැති නිසා මනුසකම නැති නිසා ඉතින් යම් කිසි වෙලාවකට කාට හරි තේරුනොත් මේ හැම කෙනාම මේ විදිහට තමන්ගේ කුට්ටිය කඩාගන්න තමන්ට වැඩි වාසිය ලබා ගන්න මෙව නටන්න ගියොත් මේ මනුස්ස ලෝකේ නෙවෙයි කොච්චර තිබුණත් මදි කියලා අපිට බැරිද මේ වෙනුවට මේ ඔක්කොටම සමමෙත සමහිත පවත්තලා සමානව මේක ගන්න කියලා හිතෙන සත්පුරුෂයෝ කට්ටියක් ඉන්නේ. එතකොට මේගොල්ලෝ අර කාම රාගයේ කාමයටම දිගටම යන්නේ නැහැ. ඒක අඩු කෙරුවොත් ඒගොල්ලන් තමයි ධර්මයේ කියන එක තියෙන්නේ. ධර්මයේ තියෙන සමානාත්මතාවයේ සමජීවීකතාවයේ කල්යාණ මිත්‍රතාවයේ ඒකට එන්න පුළුවන්. හැබැයි එතකොට අර තමන්ගේ පෞද්ගලික කාම ආසාවල් යම් ප්‍රමාණයකට යටපත් කරන්න ඕනේ. අන්නේ යටපත් කරන්න හදනකොට එයාට විශේෂයෙන්ම මේ ධර්මයේ අනුගමනය කරන එකට විශාල අභියෝගයක් එනවා. අර පිට තියෙන කාම රාගේ අයින් කරන්න පුළුවන් වුණාට ඇතුලේ තියෙනවා පිට තියෙන කාම ගුණ අයින් කරන්න ඇතුලේ කාම රාගය කියලා එකක් තියෙනවා. මේ පුද්ගලයාට හොරෙන් මෙයාට ශික්ෂණගරුක වෙන්න උනත් මේ හිත කය දෙක වැඩ කරන්නේ රාගෙටමයි. තේරෙන්න පටන් ගන්නවා මට මිනිසුත් එක්ක හදා බෙදාගෙන ඉන්න ඕනේ වුණාට එහෙම නැත්නම් මේ ධර්මයේ තේරුම් ගන්න ඕනේ වුණාට මටවත් පාලනය කරගන්න බැරි වෙන විදිහට මේ කාම රාගය වද දෙන හැටි ලැජ්ජ වෙන විදිහට වැඩ කරන හැටි තරම් නොවන විදිහට වැඩ කරන හැටි සිල්පද කඩාගෙන යන හැටි තේරෙන්නේ කවදා හෝ ධර්මයේ යෙදෙන කෙනාට විතරයි. ඉතින් මේ නිසා ධර්මයට යෙදිච්ච ඇත්තෝ කාමරාගෙන් විතරක් නෙවෙයි කාම ගුණයන්ගෙන් නෙවෙයි බැටකන්නේ කාම ගුණය අයින් කරාට පස්සේ කාම රාගේනොත් බැට ගන්න පටන් ගන්නවා. එතකොට කියනවා දෙලොක් අතර හිර වෙන්නේ කියලා යා. යා උත්සාහ කරනවා පුළුවන් තරම් කාම ගුණයන්ගෙන් වෙන් වෙන්න. ඒ කියන්නේ සතුම් මැරීමෙන්, හොරකම් කිරීමෙන්, කාම මිත්‍යාචාරයෙන්, බොරුවෙන්, කේලමෙන්, ඉස්සජනෙන් පරිසවචනේ. නමුත් මේ වෙන් කරපු ගමන් ඇතුළට පුදුම විදිහට කිඹුලා නැති වුණාට හුණ බැට දෙනවා වගේ මේ කාම රාගේ ඉන්න පටන් ගන්නවා. ඉතින් මම ඊයේ උත්සාහ කරේ ඒ කාම ගුණයන්ගෙන් කාම ගුණයන් පිටු දැකලා මේ ධර්මයේ තේරුම් ගන්න හදන කෙනාට පැමිණෙන මේ කාම රාගය ධර්මයෙන් ලැබිච්ච ලාභයක් කියලා හිතන්න පුළුවන්. ධර්මයේ නෝදෙන කරාට ඒක හම්බ වෙන්නේ නමුත් මෙතන පුංචි පරහක් තියෙනවා ලෝකේ තියෙන සදාචාරවාදී කියලා එකක්. ඒ නිසා අපි කාම ගුණේ අයින් කරලා ඒ කියන්නේ රූප බලන තියෙන ආශාව, ශබ්ද අහන තියෙන ආශාව, ගන්ධ රස පහස විඳින්න තියෙන ආශාව, ඒ රූප වස්තු අයින් කරලා, ශබ්ද වස්තු අයින් කරලා, ගන්ධ රස අයින් කරාට අර හිතේ නිතරම කාම රාගයට අදින ගතිය දිහා බලනකොට ධර්මය හරි හැටියට තේරුම් ගත්ත කෙනාට සිද්ධ වෙනවා කාම ගුණ අයින් කරලා කාම ගුණ අයින් කරාට පස්සේ පේන දැනෙන වැටහෙන අත්දකින්න මේ කාම රාගය නැත්නම් කාම ඡන්දය කියලා කියන්නේ. ඒව නැත්නම් අපි නීවරණ කියලා කියන්නේ. ඒකට මූණ දෙන්නේ නැතුව කවදාකවත් කාම ගුණයන්ගෙන් වෙන් වෙන්න බෑ. ඒ නිසා කාම ගුණයන්ගෙන් වෙන්වීමේ සලකුණක් තමයි කාම ගුණයන් වෙන් වෙනකොට අපිට මුණ දෙන්න වෙන தත්වයක් තමයි කාම රාගය කියලා කියන්නේ නීවරණ. ඒ නිසා නීවරණ වලට ද්වේෂ කරන්නේ නැතුව ඒ නීවරණ වලට ප්‍රතිපදාවෙන් උත්තර දෙන්න නම් ඒ කිනාට සීල ශික්ෂා මතුවේ. ඊට ඊගාචින ශික්ෂාට යන්න වෙනවා. අපිට වෙන විදිහට කියන්න පුළුවන් මේ ලෝකයේ සදාචාර ලෝකයේ ආචාර ධර්ම ලෝකයේ හැදිච්ච ලෝකයේ තියෙන මේ දල්ල දල්ල දඬු මේ විෂමතාවය එහෙම නැත්නම් තියෙන මේ සද්ද අසාධාරණකමේ නැතිකරන්න සමාජික මට්ටමේ උත්තරේ තමයි සීලය කියලා කියන්නේ. ඒ සීලය අපි රැක්කත් පුද්ගලයෙක් වශයෙන් කාමරාගයේ මතුවෙන එකට සීලෙන් උත්තරයක් නැහැ. තවත් විදිහකට මේක කියනවා. යම් කිසි කෙනෙක් කාම ගුණයන්ගේ හැසිරෙනවා නම් එයාට ඒක වසන් ගන්න බෑ. එයා කාම ගුණයන්ගේ හැසෙනකොට කවුරු හරි තව දැන ගන්නවා. නමුත් නීවරණ ආපුවාම අනුන්ට දැනගන්න බෑ Tamanට වැටෙනවා. ඒ නීවරණ වල තියෙන ගුණේ කාටවත් වැටහෙන්නේ නැහැ. දැන් මට මේ වෙලාවේ මේ බණ කියනකොට මට රාගෙන්ද බණ කියන්නේ, ද්වේෂෙන්ද බණ කියන්නේ කියලා මට පෙන්වන්න නැතුව හොඳට බණ කියන්න පුළුවන්. හැබැයි මට වැටහෙනවා කාම රාගයක් තියෙනවා මේ ඔක්කොම සාදු කියනවනම් හොඳයි. මීට වැඩිය සෙනග ඉන්නවනම් හොඳයි. මෙහෙම ජනප්‍රිය වෙනවා හොඳයි කියලා යට ඇතුලේ තියෙන්න පුළුවන්. අන්න ඒ නිසා සීලයෙන් අරසා කරන සීලයෙන් අපි අරසා කරලා දෙන කාම ගුණ පිළිබඳ කතාව ප්‍රසිද්ධියේ ආචාර ධර්ම බිඳගෙන සමාජ මට්ටමකින් කෙරෙන්නේ. ඒක අයින් කරාට පස්සේ ඒ උත්සාහ කරන කෙනාට විතරක් වැටෙන එකක් තියෙනවා. හිතේ පැනනගෙන පරිඋත්ථාන වෙන විචක්‍රමණේ නොවන කාමරාගේ ස්වરૂපයක් තියෙන එකට අපි කියනවා කාම ඡන්දේ කියලා, නීවරණ කියලා. මෙන්න මේක සඳහා බුදුජානසයෙන් ඇහුවොත් බුදුන්සේ දෙන උත්තරේ තමයි සීල ශික්ෂා, සමාධි ශික්ෂා. ඒක සීල ශික්ෂාවෙන් කරන්න බෑ. සීල ශික්ෂා තියෙන සමාජ මට්ටමේ තියෙන කෙලෙස් නැති කරන එක විතරයි. සමාධි ශික්ෂාවෙන් කරන්නේ හිතේ පැනනගෙන නීවරණ ධර්ම විශේෂයෙන්ම කාමච්ඡන්දේ වැඩ කරන්න හදනවා. අපි ඊයේ ධර්මදේශනා මත කරගත්තේ එක් අරමුණෙන් අරමුණට හිත පනින්නේ කාමච්ඡන්දේ නිසා එකම අරමුණේ බොහෝ වේලාවක් හිටින්නේ ඒකාග්‍රතාවයේ හරහා ඒකෝදි භාවයේ හරහා ඒක තමයි කාමච්ඡන්දෙන් දෙන්න උත්තරේ. යම් කිසි කෙනෙක් දන්නවනම් භාවනා කරන්න වාඩි වුණාට පස්සේ සීලයක් සමාදන් වෙලා භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලා බොහොම කය තැම්පත් කරගෙන හිත පිස්සු වෙච්ච වඳුරෙක් වගේ අරමුණෙන් අරමුණට පයින්නවනම් ඒකට කලබල වෙන්න එපා. ඒක මේ මගේ දෝෂයක් නෙමෙයි මේ හිතේ දෝෂයක්. මේ මනුස්ස හිත. ඒකට උත්තරයක් තියෙනවා. ඒකට ප්‍රතිපදාවක් තියෙනවා. ඒකට බුදුරජාණන්සේ දීපු බේතක් තියෙනවා. මොකද්ද බේත? මධ්‍යස්ත වූ ස්වභාවික වූ අරමුණක නැවත නැවතත් එකම අරමුණේ හිත පවත්තන්න. පවත්තන කොට අර විවිධාංගීකරණය වෙලා තනි නන්නත්තර වෙන විවිධ අරමුණු දිගේ පයින් හිත කරන කරන ප්‍රයත්නයට සාපේක්ෂව එකම අරමුණේ චිත්තක්ෂණ දෙක තුන හතර පහ ඉන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් කියනවා නම් වාඩි වුණාට පස්සේ එක ආනාපානයක් බලන්න පුළුවන්කම පවා අපිට තේරෙනවා අපිට මධ්‍යස්ත වූ උදාසීන අරමුණට හිත දාන්න පුළුවන්. ඒකත් බැරි නම් එයා භාවනාවට අභව්‍ය කෙනෙක්. එයාට ධර්මයකින් සාසනික වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා වැඩමුළුවට ආවට පස්සේ ඉස්සල්ලාම කෙනෙක් අත්විඳිනවා මට පුළුවන් ද මධ්‍යස්ත වූ ස්වභාවික වූ අරමුණට හිත දාන්න. මට පුළුවන් ද පියවරක් තියෙනකොට පියවර තියෙන බව දැනගන්න. ඒකෙන් අපි භාවනාවට භව්‍ය එහෙම නැත්නම් සුදුස්සෙක් බාටපත් වෙනවා. ඒකට වෙන ක්‍රමයක් නැහැ. යෙදිලා බලන්න ඕනේ මට ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න කයට හිත දාන්න පුළුවන් නම් භාවනාවට සුදුසා. අවිදිනෝට අවිදින කය දකින්න නම් ඉඳගෙන නෙවෙයි මම දැන් අවිදිනවා සුදුසා. දැන් මේක දැනගන්නවත් එක්කම මේ යෝගාවචරයට වගකීමක් එනවා. කමඨාන සුද්ධ කරලා දෙන්න ඕනේ. ඔය ඉඳගෙන ඉන්න බව එක චිත්තක්ෂණයට දකින්න එකත් ලොකු පරීක්ෂණයක ප්‍රතිඵලයක්. චිත්තක්ෂණ දෙකක් ඉන්න මොකද්ද කරන්න චිත්තක්ෂණ තුනක් ඉන්න මොකද්ද කරන්න ඕන කියලා එයාගෙන්ම කට උත්තරයක් ගන්න ඕන. ඇවිදිනකොට මම ඉඳගෙන නෙවෙයි. ඇවිදින බව දන්න හොඳයි. ඒක ලොකු සුදුසුකමක් මේ ජීවිතේ නිවන් දකින්න පුළුවන් බවට සුදුසුකමක්. දැන් මේ චිත්තක්ෂණ දෙක තුනක් පීවර දෙක තුනක් ඒ අරමුණේ පවතින මොකද්ද කරන්න ඕනේ කියලා ඒ වෙලාවේදී යෝගාවචරය දිගට ආනාපානේ පැවැත්වීමට දන්නේ නැති වුණාට දිගට සක්මන් කරන්න බැරි වුණාට කිසිම දවසක මොනම හේතුවක් නිසා හෝ ඒක යෝගාවචරයේ නුසුදුසුකමක් හෝ දුර්ලකමක් විදිහට දකින්නේ යම් භාවනා මධ්‍යස්ථානයක ඉන්න යෝගාවචරයෙකුට අරමුණට හිත ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන්. හැබැයි ඉඳගෙන ඉන්න අරමුණේ ඉඳගෙන ඉන්න ඉරියව්වේ දිගට පාත්තන්න බෑ. යම් කේ යෝගාවචරයකට පුළුවන් සක්මනට හිත ගන්න. හැබැයි සක්මනේ හිත දිගට පාත්තන්න බැරි නම් ඒ සියලු වැරදි බුරුන් පණ්ඩිස්වාංශ කියනවා ගුරුවරයාගේ වැරදි. ගෝලයාගේ වැරදි නෙවෙයි. මොකද අපේ ලෝකේ කවදාකවත් අපි මේ වගේ දෙයකට යොමු කරලා නැතුව යෝගාවචරයෙන් බලාපොරොත්තු වෙන්න බෑනේ මේ එකම අරමුණේ දිගට හිත තියාගෙන හිටපන් කියලා. මොකද සංසාරේ පුරාවටම අපි දුආදරුවන්ට උගන්වන්නේ අම්මට අප්පට උගන්වන්නේ විවිධ අරමුණු දිගේ රඩ රඟපාන්න. ඉතින් එහෙව් කෙනාට එකම අරමුණේ හිටපන් කියලා කිව්ව පළියෙන් හිටින්නේ නැහැ. ඒ නිසා යම් ගුරු ගෝලයකට එකම අරමුණේ චිත්තක්ෂණ දෙකක් හිතපවත්වන්න බැරි නම් හුස්ම රැලි දෙකක් එක දිගට බලන්න බැන්නම් සක්මණේ පීවර දෙකක් එක දිගට බලන්න බැන්නම් ඒක තන්නේ කර ගුරුන් ආංශිකේ දෝෂය කියලා කියනවා. මේ නිසා ගුරුවරු එකතු වෙලා සම්මන්ත්‍රණ පවත්ලා උත්සාහ කරනවා අරමුණකට හිත නංවපු යෝගාවචරයට ඒ අරමුණු දෙක අරමුණක චිත්තක්ෂණ දෙකක් හුස්ම දෙකක් තුනක් හතරක් පහක් පවත්තන්ඩ අපි කොහොමද ඒ යෝගාවචරගේ හිත ඒකට දාන්න කරන උපක්‍රමය තමයි මේ කර්මස්ථාන භාවනාව කියලා කියන්නේ. ඒක තනි කර භාවනා ගුරුවරුන් හදාගත්ත දෙයක්. ඉතින් ඒ වගේ දෙයක් ගුරුරය ගෝලයාගෙන් බලාපොරොත්තු වෙන එක අසාධාරණයි කියලා අපවත් වෙන අවුරුදු දෙකකට ඉස්සෙල්ලා මං ගිය වෙලාවේදී ඒ ශාංශේ බණ කියනකොට පළවෙනි දවස් 10 විතරයි මං ඇත්තටම හිටියේ මට හිතුණා කොච්චරක්නම් ධර්මයේ තේරුම් අරගෙන කොච්චරක්නම් ශාසනය තේරුම් ගන්නද කටයුතු කරන්නේ මේ රට රාජ්‍ය වලින් එන පිරිසට කියන උඹලා කරන හැම වැරද්දකටම මමයි වගේ කියන්නේ. උඹලා වැරදි කරන්නේ මට උඹලට උගන්න ගන්න බැරි වෙච්ච හින්දානේ. මම උපරිම උත්සාහ කරනවා මේක දෙන්න. ඒ නිසා වැරද්දට ගන්න එපා. වැරද්දක් නම් එක උගන්නන මගේ වැරද්ද. මේකට නැවත නැත් උත්සාහකරනද මොකද සංසාරේ කවදාකවත් අපිට මේ පණිවිඩය හම්බෙලා නැහැ. එකම අරමුණේ චිත්තක්ෂණ දෙකක් පැවැත්වීම තමයි ඒකාදි ඒකෝදි භාවය කියන්නේ. ඒකාග්‍ර භාවය කියන්නේ සමාධිය කියන්නේ මේ සඳහා අපිට කවුරුත් උපදෙස් දෙilla නැහැ. ඒ නිසා අපිට එකපාරට මේ ගොඩ ඉන්න මාළුවෙක් මේ වතුරේ ඉන්න මාළුවෙක් ගොඩ අරගෙන ඉවරලා ගොඩ ඉන්න පුරුදු කරන්න බෑ. ඒකට ගුරුවරයා වාක්‍යයන්ව. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ විතර ඒ ඒ වැඩේට උත්සාහ කරමු කිසිම ගුරුවරයෙක් මම දැකලා නැහැ. මේ අරමුණේ එක අරමුණේ මධ්‍යස්ථ අරමුණේ ප්‍රත්‍යක්ෂණය කළ හැකි සාධාරණ අරමුණක හිත චිත්තක්ෂණ දෙකක් එකට පවත්වාගෙන යෑම සඳහා හිතගත් බබාට පියවරක් තියන්න උගන්වනවා වගේ. ඒ සඳහා පුදුමාකාර ක්‍රමවේදයක් ඒ ස්වාමීන් වහන්සේ සකස් කරලා තිබුණා. ඒකේ තියෙන ලස්සනම කෑල්ල ක්‍රමවේදේ නෙවෙයි. ඒක භාවනා කරන එක්කනට ඒක හෙලි කරන්න පුළුවන් මේ මේ රචනා ක්‍රමයක්. භාවනා කමඨහන් කීමේ ක්‍රමයක් හදලා දුන්නා අපට. ලෝකේ පළවෙනි වතාවට. ඒකේ ස්වාමීන් වහන්සේ වෙච්ච සුවිශේෂ කෘත්‍යයක් මගේ හිත එක දිගට අරමුණක චිත්තක්ෂණ දෙකක් තිබුණා නම් ඒක ප්‍රකාශකරන රාමුවක් හදලා දුන්නා අපිට. කමඨහන් සුද්ධ කරන්න. ඒ සඳහාම තමයි ගත කරේ ජීවිතේ. ඉතින් ඒ නිසා අපිට තේරුම් අරගන්න ඕනේ මේ භාවනා කරනකොට හිත නොහිටියයි කියලා පිට ගියයි කියලා කනගාටු වෙන එක පවට සමාදම් වීමක්. පවට පොහොර දෙමිල්ලක්. ඒ ගැන කතා කරන්න යන්න එපා. කතා කෙරුවට කරන්න වෙන්නේ තව තවත් පවට පොහොර වැටෙනවා. ඒ වෙනුවට කල්පනා කළොත් මගේ අප්පච්චිත් මෙහෙමයි, අම්මත් මෙහෙමයි, ගුරුරැත් මෙහෙමයි ඔක්කොමල මේ අපි එක එක අරමුණට නටවන්න පුරුදු කරපු මේ ශාසනේ බුදුහාමුදුරු නිසා හෝ බුද්ධ ශ්‍රාවකෙක් නිසා හෝ මගේ ජීවිතේ පළවෙනි වතාවට හෝ මට ඒ කාර්මුණේ චිත්තක්ෂණ දෙකක් තියන්න පුළුවන් නම් ඒක පමණක්ම කතා කරන්න. එච්චරයි මේ භාවනා කමට සුද්ධ කරනවා කියලා කියන්නේ. මොකද ඒ තරම්ම මේ කාම රාගය කියලා කියන්නේ කාම ඡන්දේ කියන්නේ බූවල්ෙක් වගේ. අඬු ගොඩක් තියෙන සතෙක්. ඒ නිසා කොයි වෙලාවක හෝ මට හුස්ම දෙකක් එක දිගට බලන්න පුළුවන් වුණා. මට පීවර දෙකක් එක දිගට බලන්න පුළුවන් වුණා නම් ඒකන පමණක් නැත්නම් රචනයේ මුලටම කමඨාන් වර්ථය ඒක විතරක් කියන්නේ කියලා තියෙනවා. ඊට පස්සේ කියන්නේ කියනවා මට අනේ ඒ ඒ වෙලාව විතරයි බලුණා ඊට පස්සේ බැරි වුණා. මේ භාවනාවෙන් බලබල ඉඳ ජීවිත පිට ගියා කමක් නැහැ. හැබැයි කාට හරි පුළුවන් වුණොත් ජීවිතේ පළවෙනි වතාවට මට මේ අරමුණක එක දිගට ඊට වැඩිය චිත්තක්ෂණ ගානක් තියාගෙන ඉන්න පුළුවන් වුණා කියන එක අභීතව වික්තව ප්‍රතිබලව හෙලිකරනද හොඳට පැහැදිලි සහතිකයක් දෙන්න පුළුවන් මේ ආත්මේ නිවන් දකින්න පුළුවන් කියලා. මේ මේ සංසාරය පැවතිච්ච කාමරාගෙට හොම්බට දෙයක් දමලා ඉන්න පුළුවන් කියලා ශක්තියක් කරන් දුන්නා කියලා හිතා ගන්න පුළුවන්. ඉතින් ඒක හරි අමාරුයි යෝගාවචරයට කියවන්න යෝගාවචරය ලියන්නෙම හිත පිහිටපු අවස්ථාවල වලට වැඩිය හිත පිහිටව ගන්න බැරි වෙච්ච, පෙරදිච්ච, වැරදිච්ච, පශ්චාත්තාපෙච්ච වලිනවා. මේක තමයි අද තියෙන සාහිත්‍ය ක්‍රමේ වැරද්ද. බුද්ධ ජානසේ සඳහන් කරනවා කරණීයන් අත්කුසලේන යන්තං තන්තම් පදං අபிසමිච්ච කියලා යම් කිසි කෙනෙකුට අවශ්‍ය නම් අර්ථ කුසලයේ සිද්ධ කරගන්න. ඒ සාහන්ත උපදේට යන්න තිබියටි පළවෙනිම ගුණය තමයි සක්කෝ කියන එක. සක්කෝ කියන මට හැකි මට පුළුවන් කියන එක විතරයි. අද තියෙන්නේ අසක්ක ගුණයක්. වැරදිච්ච පෙරදිච්ච කතා කරන. මේ ශාසනයටත් ඒක වෙලා. ඉගෙන ඉගෙනීමටත් ඒක වෙලා. වැරදිච්ච පෙරදිච්ච ගැන කතා කරගෙන ඉන්නවා මිසක් සක්කෝ ගුණේ හැකි සංඥාව ඒ නිසා නිස්සන්නවනේ දැන් අවුරුදු 50 සම්පූර්ණ වෙගෙන එනවා නිස්සන්නවනේ අපි ලෝකෙට දෙනවා හැකි සංඥාව නෑ පුළුවන් ඔච්චර කල් පිස්සු කෙලියට හිත දැන් චිත්තක්ෂණ දෙක ආස්වාද ප්‍රසවාසයේ තියන්න පුළුවන් දැන් චිත්තක්ෂණ දෙකක් පියවර දෙක ඉන්න පුළුවන් එහෙම නැත්නම් ඉරියව්වේ පවත්වන්න පුළුවන් කියලා ඒ ඒ හැකි සංඥාව පොවා ගන්න පුළුවන් වුණොත් ඒක හොඳ උත්තරයක් හම්බ වෙනවා මේ නන්නත්තර වෙන හිතට විකල්පයක් වශයෙන් එකම අරමුණේ චිත්තක්ෂණයක් පවත්වන එක. මේ තමයි නැගිටපු බබා ඇවිදින්න උගන්නන හැටි. මේක ගිහිල්ලා අපි හිතමු දැන් යෝගාවචරයා මේ සීල ශික්ෂාවට පස්සේ කරන මේ සමාධි ශික්ෂාවේදී හුරු වෙනවා. උත්සාහ කරන්න කරන්න කරන්න ඒක අරමුණේ චිත්තක්ෂණ දෙකක් තුනක් හතරක් පහක්. ඉතින් අපි ඒකට භාවනා ලෝකෙදී කියන්නේ Tamange අරමුණට මූණට මූණ දාලා ඉන්න පුළුවන් ගතියක් පුහුණුුණයි කියලා. ඒක සාමාන්‍යයෙන් වැඩමුළුවකදී අපි බලාපොරොත්තු වෙන උපරිමේ. තමන් ඉස්සරහින් තියාගත්ත මූල කර්මස්ථානයත් එක්ක මූණට මූණ දාලා ඉන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඒක උනන්දු කරවන්න ඒ අරමුණ මොකද්ද කියලා කියන්න. වැඩි වේලාවක් අරමුණ බලපු නිසා මොනවද අරමුණේ දැකපු සටහන් ආකාර කියන්නේ මේ චිත්තක්ෂණ දෙකක් තියාගන්න පුළුවන් එක තුනක් කරන්ඩ මොන වගේ ක්‍රමසාවිත කෙරුවොත් හොඳයි කියලා ඒ යෝගාවචරය මොනවද වැටෙන්නේ කියලා කියන්න පුළුවන් නම් කමඨාන සුද්ධ වෙලා යෝගාවචරයට කමඨහන් දෙන්න පුළුවන්. කමඨහන් සුද්ධ කරලා දෙන්න පුළුවන්. ඒ නිසා කියන්න ඕනේ මම ඉඳගෙන ඉන්නකොට මට දැන් වෙනදට වඩා මෙන්න මේ අරමුණේ තමයි ගොඩක් වෙලාට හිත yaad මේ නිසා මට ඊයට වැඩිය මේ අරමුණේ මේ මේ ව්‍යංජන අනුව්‍යංජන අංග ප්‍රත්‍යංග සටහන් ආකාර දැක ගන්න පුළුවන් වුණා කියලා. අර මූණට මූණ දාලා දාපු අරමුණේ විස්තර කියනවා නම් ඒකට හොඳට තේරෙනවා මේ මනුස්සයා ඉල්ලන් හරන්න විතරක් නෙවෙයි ඉල්ලමේ තියෙන මැණික් අහුලන්න දාන්න. න්‍යා ඉල්ලම කොට ගත්තට හරියන්නේ නැහැ. ඒකේ මැණික් අහුලන්න ඕනේ. මොනවද මැණික් අහුලනවා කියන්නේ? තමන් භාවනා කර කර ඉන්නකොට තමන් මූල කර්මත්තාන වශයෙන් ගන්න ප්‍රධාන අරමුණේ වෙනදා නොදැක්ක පැතිකඩ මුණත් සටහන් ආකාර ස්වභාව ලක්ෂණ වார்த்தාවට දාන්න දන්නවනම් ඒ මිනිස්සයා හරියටම මායයට විරුද්ධව අභියෝග කරපු චෝදනා මේ යුද්ධ ප්‍රකාශ කරපු කෙනෙක්. එයා හරියටම කෙලෙස් වලට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරපු කෙනෙක්. අරමුණ දැක්කට ඒ විස්තරේ කමඨාන් මාර්තාල දාන්න බැරි නම් ඉල්ලන් ඇහැරුවාට මණික් අඳුරන්නේ නැති මිනිස්සෙක්. අද ඉන්න යෝගාවචරණයේ 99.99%ක්ම මණික් අඳුරන්නේ නැහැ. ඒකට දෝෂි ගුරුන්නාංශය ඇතේ. ගෝලයන් ඇතේ නෙවෙයි. මේගොල්ල මැටි අනානා හිටියට හොදෝදා හිටියට මණික් අහුලන්න දන්නේ නැහැ. ඒ මොකද ඒ භාවනාදී හම් වෙන කියන මේ මැණික් කියන මේ අරමුණේ සටහන් ආකාර අංග ප්‍රත්‍යංග ව්‍යංජන අනුව්‍යංජන කවදාකවත් ලාභගෙන දෙන දේවල් නෙවෙයි. සම්මානගෙන දෙන දේවල් නෙවෙයි. තත්කාර සම්මාන මොකක්වත් හම් වෙන්නේ නිසා එව්වා අරමුණත් එක්ක සමීප භාවයේ විස්තර කරන දේවල් මිස අයිස්ක්‍රීම් වගේ චොක්ලට් වගේ පකඩ වගේ කන්න පුළුවන් දේවල් නෙවෙයි. ඒසයි එක්කත් අහුලන්නේ. ඇහුලුවා නම් අහුලන්නේ කාමරාගේ තියෙන එක අහුලනවා. මෙතන පේන්නේ මට ආස්වාසිය බලනකොට මට ආස්වාසියේ නාසිකාග්‍රේ හැප්පෙනවා තේරෙනවා. එතක උණුසුමට තේරෙනවා. එතෙන් සීතලට තේරෙනවා. මට දිගට පිටිමැදෙනවා තේරෙනවා කියලා මේ ආස්වාසියේ මේ ලකුණු දැක්කයි කියලා අපිට කිසිම ලාභයක් සත්කාරයක් සම්මානයක් සිලුක ලැබෙන්නේ නැහැ. ලාභ සත්කාර වෙන දේ නම් අහුල නැටි අපි දන්නවා. දැන් මෙතන හම් වෙන්නේ උදාසීන විස්තරේ. මෙතන හරහයි නිවනට මඟ තියෙන්නේ කියලා ඉතින් එයාට කියලා දෙන්න ඕනේ. කියලා දීලා පුළුවන් තරම් තොරතුරු අහුලන්න කියලා. කවදා හරි ලක්ෂකින් එක්කෙනෙක් මේ ධර්ම රසයේ තේරුම් අරගෙන මේ ධර්මයට පිවිදලා යනවනම් ඒක තේරෙන්නේ එයා දෙන කමඨාන් වාර්තාවෙන් තමයි. වෙනදාට වඩා තමගේ මූල කර්මස්ථානයේ පිළිබඳ අලගිය මුලගිය ව්‍යංජන අනුව්‍යංජන අංග ප්‍රත්‍යංග සටහන් ආකාර විස්තර කරන්න පටන් ගන්නවා. ඉතින් මම බුරුමයන් ඉස්සල්ලා ගිය පාර වෙලාවේදී ඔය ලංකා විපස්සනායකට ගියා. එතකොට හිටියොතන අපේ ගම්පහ ස්වාමීන් වහන්සේ ප්‍රේමසිරි ස්වාමීන් වහන්සේ මම කවදාවත් දැකලා තිබුණේ නැහැ. මට එදා ඉන්න ඉඩ දුන්නා. නමුත් මම උඩ ඔය මම දැන් ගියාම ඉන්න කාමරේ ඉස්සරහා සක්මන් කර කර ඉන්නකොට එක පාරට මූණ ළඟටම ඇවිල්ලා මම සක්මන් ඉනකොට කවද්ද යන්නේ බුරුමේ කියලා ඇහුවා. බලනකොට ප්‍රේමසිරි ස්වාමීන් වහන්සේ මම මට ලැබුම් පොළ දීපු ආමඳුරෝනේ අනේ හාන්ස මේ අවල් දවසේ යෙදිලා තියෙන ගමන කියලා කිව්වා හොඳයි හොඳයි මේ හැබැයි ටිකක් අමාරුයි මොකද මේ කැම જાති මෙහෙම රූක්සයි කමඨාන් සුද්ධ කිරීමේදී හරියට කිරි ගහට මෝල් ගහින් යනවා වගේ කියනවා ඒගොල්ලෝ කියන දේ කෙරුවේ නැත්නම් එළවණු ඒ මම ප්‍රශ්නයක් නැහැ ස්වාමීන් වහන්සේ දැන් වැවිලියකට ලව් කරනවා නම් පුටු ඉල්ලන්න බෑනේ. එල්ලිලා ඉන්න බෑ. වැවිලිය ගෙදෙට්ට ගිහලා මට පුටුවක් දීපන් කියන්න බෑනේ මම හිත හදාගත්තා. මස් මාළු කන්න උනත් කනවා. බුරුම් භාෂා ඉගෙන ගන්නවා ඉගෙන ගන්න. බඩු තියෙනවා නම් මං ගිහලා කොහොම හරි ගන්නවා මට සෑහෙන දුරට සමාධිය තියෙනවා ස්වාමීන් වහන්සේ කියපුවන් අර ස්වාමීන් පීවර දෙක තුනක් පිටිපස්සට ගියා. කවදාකවත් ආයෙ සුන්දර බුරුම් භාවනා හරියන්නේ නැහැ කිව්වා. අනේ මේ පටන් ගන්නකොටම එයි ස්වාමීන් ඔය සමාධිය තියෙනවයි කියලා කිව්වොත් එලෝනොයි කිව්වයි. සමාධිය නෙවෙයි අවශ්‍ය කරන්නේ සතිය. ඔය පඬිද කන්නම් දැනෙන්න අරින්න එපයි කිව්වා. මොක්කවත්ම දන්නේ නැති, හය හතර දන්නේ නැති කෙනෙක් වගේ කිව්වොත් ඔක්කොම කියලා දෙයි කිව්වා. හැබැයි පැහියා වුණොත්, අයියා වුණොත්, අක්කා වුණොත්, අඟේ ඉස්සන්න ගියොත්, අඳුර පාන්න ගියොත් පස්ස දොරෙන් එලවන්නේ කිව්වා. ඊට පස්සේ මං කෝ අනේ ස්වාමීන් වහන්සේ අන්දි ඉස්සලා මේක හම්බ වෙච්ච එක හොඳයි. අනේ මට කියලා දෙන්න කොහොමද මේකට කරන්න කියලා ආයෙත් මේ වැටහෙන දේ භාවනා කරනකොට වැටහෙන දේ කියන්න පුළුවන් නම් ওই භාවනාවේ 150ක් ඉවරයි ඒක මිස උඹේ පැහිකම් කියන්න යන්න එපා අක්කකම් අයියකම් අඳුර පෑයන් කියන්න යන්න එපා ඒක විතර එපා කර දෙයක් නෑ බුරුම මිනිස්සුන්ට වැටහෙන දේ කියන්න පුළුවන් නම් භාවනා 150ක් ඉවරයි අපිට වෙලා තියෙන අපිට වැටහෙන දේ කියන්න බෑ අපි වැට දිගේ යන දේවල් කියනවා මිසක් වැට හෙන දේ කියේ වෙන්නෙම නෑ මොකද හේතුව එක ලාභ සත්කාරට සම්මාන සිලෝගයට අහු වෙන්නේ නෑ. ඉතින් ඒ සඳහා ගුරුවරයා උත්සාහ කරනවා. මොනවා කිව්වත් ප්‍රතික්ෂේප කරලා කියනවා අරමුණේ පිහිට පිහිට පිහිටලා වැටිච්ච දේ කියන්නේ කියලා. ඉතින් මේකෙන් පේනවා අපිට අවශ්‍ය නම් සමාධි ශික්ෂාව සමාධියදී අපි කරන්න තියෙන්නේ ඒ Taman පනවගත්ත අරමුණේ මොන දහංගටයක් දාලා හරි කමන්නේ මොන ක්‍රමයක් යොදලා හරි කමන්නේ මොන විදියක් කරලා හරි කමන්නේ වැඩි වේලක් පවත්තන දන්න එකත් එකක් පවත්තනකොට වැටහෙන දේ කමටහන් වார்த்தාවට දානවනම් ගුරුවරයාට තේරෙනවා යන්නේ කේල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියලා එහෙම නැතුව මේ ඊරාට කෑවේ පතෝලය ඒකට තිබුණ ලුණු මදිකම ඒ නිසා බඩ පිපුණා ඒ රෑ තිස්සේ මං දත් මිටි කකා බොදිය ගත්තා ඒ ස්වාංශ මම ඉන්නේ කොතනද කියලා ඇහුවාම මොනෝ කියන්නේ වතුල කන්න කියන්නේ නෙවෙයි මෙහෙට ආවේ. අරමුණ මොකද්ද කියලා එතකොටයි අහන්න වෙන්නේ. ඒ සුද්දෙක් ආවලු පණ්ඩිතාරාමෙට මේ ඉංග්‍රීසි භාෂාව බින්ද ප්‍රොෆෙසර් කෙනෙක්. ඇවිල්ලා කමටහන් සුද්ධ කරනකොට ඉතින් සයිඩෝගේ පළවලේ කෙනෙක්. මහාචාර්යවරයෙක් නේ. ඉතින් ඇවිල්ලා ඉවරලා කමටහන් සුද්ධ කරනකොට කිව්වලු මෙහෙමයි ස්වාමීන් වහන්සේ මම ලෝකෙන් භාගයක් විතර එන්න වුණා හැතම 12500ක් විතර. ආපු විලා ඉඳලා මට ජෙට් ලැග් එක ඒ නිසා මට හරි නිදිමතයි. ඉතින් මේ ආහාරවලටත් ගැලපෙන්න එපාය. මම එහෙ ඉන්නකොට නම් දවසට මෙච්චර මෙච්චර වැඩ කරනවා මෙච්චර ශිෂ්‍යයන්ට උගන්වනවා මම මෙහෙම මෙහෙම මෙහෙම එකේ ඒක අඳුරේ පානකොට සයිඩ්වලට තීරුම් ගත්තලු ප්‍රොෆෙසර් තියා මොකා වුණත් යන්නේ කොයිද යන්නේ කියලා අහනවා මල්ලේ පොල් කියන මිනිස්සෙක් මේ කියලා උපය කාලක් විතර කතාවට පස්සේ කිව්වලු කරුණාකල යෝගාවචරයක් වෙන්න බලන්න කිව්වා මේ වල්පල් කතාව තියලා ඒ අර මනුස්සයා උඩ ගිහිල්ලා වැටුණලු මේ ප්‍රොෆෙසර් කෙනෙක් වුණත් අදාළ මාතෘකාවට කතා කරන්න දන්නේ නැහැ. කවදා හරි වැඩමුළු 10ක් තියලා හරි කන 15ක් කරලා හරි කමන්නේ මේ වැටහෙන දේ කියන්න පුළුවන් නම් ඒක තමයි සමාධි ශික්ෂාවේ සුරල් ගැහිල්ල දක්ෂකම ඒක විතර ගුරුවරට ඇහෙන වෙන මොකක්වත්ම නැහැ අපි හිතමු අද දෙවෙනි දවසේ නිසා මේ මේක තේරෙනවා අමාරු ඇති කම හෙට අඳ වෙනකොට ඔක හරියනවා කියලා මට විශ්වාසයක් තියෙනවා කවහොම හරි යෝගාවචරය මේක තේරුම් අරගෙන අරමුණේ මූණට මූණ දාලා ඉන්න වෙලාවදී මේ තොරතුරු කියන්න පටන් අරගත්තොත් ක්‍රම දෙකකින් අහු වෙනවා අරමුණත් එක්ක වැඩි වෙලා ඇසුරු කරන නිසා අරමුණේ අලගිය මුලගිය විස්තර ගොඩාක් එන්න පටන් ගන්නවා යම් පමණක් යෝගාවචරය අරමුණට මූණට මූණ දාලා හිතේ තියාගෙන ඉන්නවද ඉන්න වෙලාව වැඩිම ඒ තරමටම බාහිර හිතවිලි අඩු වෙන්න පටන් ගන්නවා ඒ තරමටම බාහිර සද්ද වලින් එන කරදර අඩු වෙන පටන් ගන්නවා. ඒ තරමටම කයින් එන වේදනා අඩු වෙන පටන් ගන්නවා. ඒ නිසා මේ වේදනා සද්ද කරදර නතර කරන්න බෑ. ඒ වෙනුවට කරන්න තියෙන්නේ අරමුණේ නැවත නැවත හිත යොදවන ගතිය, චිත්තක්ෂණ ගන්න වැඩි කරන්න වැඩි කරන්න වැඩි කරන්න ඒ අරමුණේ විතර ලැබෙනවා වගේම හිත පිට යන්න හේතු වෙන දේවල් අඩු වෙන්න පටන් ගන්නවා. මේ වැඩපිළිවෙල කවම කවදාකවත් යෝගාවචරගේ සතුටට ඇති වෙන තරම් සිද්ධ වෙන්නේ නැහැ. ඒක ඉතාම හිමීට සිද්ධ වෙන්නේ. අරමුණේ වැඩි වෙලාවක් ඉන්න එක සිද්ධ වෙන්නේ ඉතාම හිමීට. කිසිම කෙනෙකුට මම දැකලා නැහැ මේ තාක්කල් ඇති වෙන්න මට අරමුණේ හිත තියාගෙන ඉන්න පුළුවන් කියන කතාව කියන්න බෑ. මේ නිසා ලොකු ඉවසීමක් අවශ්‍යයි. ඒ ඉවසීම හරහා කම හරි කමන්නේ අරමුණේ ඉන්න වෙලාව වැඩි වෙනවනම් ඒ හා සමානව බාහිර කරදර අඩු ඒක යෝගාවචරයට වැටෙන්න ගොඩක් කල් මෙහෙම ඉඳලා අපි හිතමු විනාඩි 10ක් 15ක් විතර වගේ අරමුණේ තියාගෙන ඉන්න පුළුවන්කම ලැබුණයි කියලා. එතකොට දන්නවා මේ විනාඩි 10 15 ඇතුළත මේ යෝගාවචරයට මේ චිත්තක්ෂණේ කෙලෙස් උපදීලා නැහැ. හිත තිබිලා තියෙන මධ්‍යස්ත ස්වභාවික අරමුණක අරමුණේ විස්තර කියන්න පුළුවන්. ආහන්න මේ හිතේ කෙලෙස් මේ වෙලාවේ උපදින් නැති එහෙම නැත්නම් අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් පහානාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති කියලා තියෙන මේ සතර සම්‍යක් ප්‍රදන් වීරියේ පළවෙනි ප්‍රදන් වීරියේදී යෝගාචර තේරුණමයි මුළු සංසාරේ මන්ද විනාඩි 10ක් ඉඳලා තියෙනවා ඒ විනාඩි 10 මගේ හිතේ කෙලෙස් තිබුණ නැහැ නැත්නම් අලුතෙන් කෙලෙස් හටගත්තේ නැහැ කියලා ඒක මා විශාල ජයග්‍රහණයක් යෝග ජීවිතේ. අන්න එයාට විතරක් තේරෙනවා හරියට කාම ගුණයන්ගෙන් අයින් වෙච්ච කෙනාට කාම රාගය නැත්නම් කාම ඡන්දේ තේරෙනා වගේ වර්තමාන මොහොතේ කෙලෙස් නොයිපදනාට సంతానගත කෙලෙස් වගේක් ඉස උස්සන ගතියක් තියෙනවා කිය. ඒකට කියනවා uppannāna pāpakānaṁ akusalānaṁ dhammānaṁ pahānāය කියලා. හිතට අලුතෙන් කෙලෙස් නොයිපදුනාට මේ අනුසේ නිසා මේ ආසව නිසා ඒ වෙලාවේ යම් යම් කෙලෙස් ඉස්මතු වෙනවා. ඉතින් යෝගාවචර හේතුවත් මේ වෙලාවේ අකුසල් කරන්නේ නැති නිසා මට 100%ක්ම සාන්තියක් අවශ්‍යයි. නිෂ්කලංකයක් අවශ්‍යයි. කෙලෙස් දුරීමක් වෙයි කියලා වෙන්නේ ඒ වෙනුවට පරණ කරපු කෙලෙස් යම් යම් විපාක වාර මතුවෙන්න පටන් ගන්නවා. ඒක යෝගාවචරය අල්ල නැහැටි. කවම කවදාකවත් සාර්ථකව නෙවෙයි අල්ලන්නේ. අල්ලන්නේම පශ්චාත්තාපව. අල්ලන්නේම පෙරදිලා චික්කේ මෙච්චර සිල් ලකින මට මෙච්චර සමාධිය තියෙන මට බලන්නකෝ හිතට කෙලස් වෙනවනේ. එහෙමනම් මොකක් හරි අඩුපාඩුවක් ඇති කරන්නේ අඩුපාඩුවක් නෙවෙයි හැටි. ඒක කියනවා අපි නගරයක් හදලා නගරවලේට දියාගලක් හදලා කොටු තාප්ප බැඳලා හතර කොටේ හතර වාහල්කට තියලා වාහල්කට ගාව කවල්කාරයෝ තියලා අන්තපුරේ අපි අරස කරයි කියලා කිව්වොත් රජුරවන්ට කිරුවට පස්සේ රජුරෝ හිතනවා දැන් මේක ඇතුලේ කිසිම බය වෙන්න දෙයක් නැහැ. දැන් මොකද එන යන ඔක්කොමලා ඒ ඒ ගේට්ටු වල චෙක් කරනවා නැත්නම් පරීක්ෂා කරනවා. හැමතැනම කාවල්කාරයෝ දාලා. නමුත් මේ වෙනකොටත් ආපු ඔත්තුකාරයෝ ඇතුලේ ඉන්න පුළුවන්. දැනටත් ඇතුළු නුවර ඔත්තුකාරයෝ ඉන්න පුළුවන්. ඒක වෙනුවෙන් රජුරෝ අමතක කරලා හිටියොත් දැන් මං සියල්ල අරසයි කියලා ඒ රාජ්‍ය තන්ත්‍රය දන්නේ ඒකට ඇතුලෙන් දාන්න ඕනේ රජ්ජුරුවපත් කරන ඔත්තුකාරයෝ බලන්න ඕනේ සැකකටයුතු කවුද දැනටමත් ඇතුලේ ඉන්නේ කියලා. ඒක රාජ්‍ය තන්ත්‍රයේ තියෙන විශාල ශක්තියක්. රජ කෙනෙක් ඒක දන්නේ නැත්නම් කරන්න බෑ. මේ වාගේ තමයි මේ කොටු තාප්පෙට එන්න දෙන්නේ නැතුව පිටින් ඒ වෙලාවට එන අකුසල් නොයීපෙමි සඳහා කරන අරසාවට කියනවා විරිය ශක්තිය කියලා. වීරියෙන් අලුතෙන් එන්න දෙන්නේ නමුත් දැනට ඇතුලේ ඉන්න මේ වෙනකොටත් අන්තපුරයට ඇවිල්ලා කවුරු ඉන්නවනම් ඒක අල්ලන්න සතිය ආරක්ෂාව අවශ්‍යයි. එතෙන්දි තමයි මේ සතියේ සුවිශේෂ බලය අපට අවශ්‍ය කරලා තියෙන්නේ. වර්තමාන හිත අරමුණේ දිගින් දිගට පවත්වාගෙන ගියත් යම් යම් දරතයන් යම් යම් පරිලාහ යම් යම් දෙවිලි තැවිලි එන්න පටන් ගන්නවා හිතපු නැති තාලෙට. විකෘතිතා. බලාපොරොත්තු නැති විලෝපන එන්න පටන් ගන්නවා. මෙන්න මේකට සතිය හිත යොදවන්න ඕනේ. සුපර් මාකට් එකට දැනට ඇවිල්ලා හොරකම් කරන හොරෙක් අල්ලන්න දාපු රහස්සොත්තු කාරයෙක් වගේ කවුද බඩු ගෙනියන්න ආවේ කවුද බඩු හොරකම් කරන්න කියලා. ඒ දාන රහස්සුතුකාරයා සාමාන්‍ය පාරිභෝගිකයෙක් වගේ ඉන්න ඕනේ සුපර් මාකට් එකේ. එයා මේ කළු කෝට් ඇඳගෙන බැජ් ගහගෙන කැප් දාගෙන ඉන්න බෑ. එයා ඉන්න ඕනේ ඇතුලේ මේ මොකාද මේ ඇවිල්ලා හොරෙන් ඉන්නේ කියලා. මොකද සමහරු ඇවිල්ලා එක පාට චොක්ලට් එකක් අරගෙන දිගෑරලා චොක්ලට් එක කාලා කොලේ පොඩි කරලා විසිකලා දාලා යනවා. සුපර් මාකට් එක ඇතුලේ. ඉතින් හොයන්න බෑනේ. එතකොට ඉන්න ඕන ඔත්තු සේවයක්. අන්න මේක තමයි සතියෙන් කෙරෙන සුවිශේෂී කෘත්‍ය වීරියෙන් අපි බාහිර අරමුණු බාහිර කෙලෙස් කාමච්ඡන්දේ ඉඳ දෙන්නේ නැතුව අපි රැකගෙන හිටියට කාමරාග අනුසය නිසා යම් යම් රුචි අරුචිකම් අපේ හිතේ ඇති යම් යම් අනාපමනාව අපේ හිතේ ඇති වෙනවා. ඉතින් මේ අර ආරස්සා කරලා වැටකොටු ගහගෙන මේ චිත්ත වීදිය පවත්වාගෙන යනකොට කොහෙන්දයි මේ මනාපමනාපකම් පහළ වෙන්නේ? කොහෙන්දයි මේ රුචි අරුචිකම් පහළ වෙන්නේ කියලා යෝගාවචරය දැනුවත් වෙලා ගියොත් ඒ යෝගාවචර දැනගන්න පුළුවන් ඒවා මේ දැන් පහළ වෙච්ච කෙලෙස් නෙවෙයි පරණ කෙලෙස් වල විපාක අන්න ඒක අල්ලන්නයි මේ කාමරාග අනුසය කියන මාතෘකාව සාරිපුත්‍ර සාංශය අඳුල්ලා දෙන්නේ. ඒ වෙලාවට එන කෙලෙස් වහගන්න. ඒක මෙනෙහි කරමින් මෙනෙහි කරමින් අරමුණේ හිත පවත්වමින් අරමුණේ ස්වභාව ලක්ෂණ කියමින් රටහන් ආකාර බලමින් ඉන්නකොටත් කම්මැලිකම පහළ වෙන්න පුළුවන්. එපාකම පහළ වෙන්න පුළුවන්. නීරසකම පහළ වෙන්න පුළුවන්. ලොකු ආශාවල් පහළ වෙන්න පුළුවන්. මෙව්ව එන්නේ අපේ පෞරුෂත්ව ලක්ෂණ නිසා. අපේ කෙලෙස් නිසා. අපේ උපනිශ්‍රේ සම්පatti නිසා. මෙන්න මේක ගැන බලන්ඩ මේ දැනට පවු නොකර හිටියට දැනට චිත්ත ප්‍රවෘත්ති පිරිසුදු කරගෙන හිටියට ඇබ්බැහි තියෙනවනේ අපිට. කෙලස් වාසනා කියලා જાතියක් තියෙනවනේ අපිට. පෞරුෂත්ව ලක්ෂණ කියලා જાතියක් තියෙනවනේ. ඒ අනුව හිතා ගන්න බැරි විදියට මනාපමනාපකම් පහළ වෙනවා. ආන්න මේ දේ දිහා පහළ වෙන හැටි බලලා බුඩක් කියලා බලලා මගේ ස්වභාවය මෙහෙමයි මේ භාවනා කරගෙන ඉන්නකොට අනික් කට්ටියට වගේ නෙමෙයි මට රුස්සන්නේව නැහැ සද්ද ඇහෙනවා අප්පා. අනික් කාටකද ඒ ප්‍රශ්න මට විශේෂයෙන්ම සද්ද ඇින්න පටන් ගත්තා මට ඉවසන්න බෑ. දැන් භාවනා කරගෙන ඉන්නකොට මේ ඔල්ලෝසු ටිටික් ගන්නවා ඇහෙන්න පටන් ගන්න වෙනදට බල්ලේ හෙන ගැහුවත් ඇහෙන්නේ නැහැ. කම්මැලි ඉන්න බල්ලට වගේ. භාවනා කරගෙන යනකොට මෙන්න ටිටි ටිටි ටිටි ටිටි ටිටි ටිටි ගාවා මේක හෙන ගහනවා වගේ සද්ද නැද්ද කියන විතරක් මේ ඔර්ලෝසු හදන්න බැරිද? සද්ද ඇහෙන්නේ නැති වෙන්නේ කියලා දැන් උඩ භාවනා ශාලාවේ අපි භාවනා කරනකොට මේක හදපු ධම්මනිසන්ති ආමුදුරන්ට පෙන්වන්න බෑ ඔරලෝසු සද්දේ. ඒ නිසා තුආයකින් ඔතල පිටිර තියලා ගැහුවා සද්ද නෑ හෙන්න. ඉතින් ජර්ම ඒ ආමුදුර කෙරුවේ මැත්තම් ඔරලෝසු බිස්නස් එක. ජර්මනියට ලිව්වා භාවනා ශාලාවට ඔරලෝසුවක් කියවන්න බැරිද ටිට්ටික් ගන්න තියෙක. මොකද ඒ ශාංශ මේ සද්දෙට අතිරේක සංවේදීකමක් තියෙනවා. දැන් අපිට තියෙන කරදරේ තමයි ඒ ආමුදුර මේ ඔරලෝසු හොයන සද්දේ. අපිට ඔරලෝසුවේ සද්දේ ප්‍රශ්නයක් නෑ. මේ හාමුදුරන්ගේ සද්දේ තියෙන. ඉතින් කට්ටිය ගිහිල්ලා තුවාවතෝදා ඔරලෝ තුවයි කරනවා. මොකද එයාට සද්දේ සුවිදේශී හානියක් සිද්ධ වෙනවා. තව සමහරෙකුට මේ කවදාකවත් නැතුව ඔන්න කොන්දේ අමාරුවක් එන්න පටන් ගන්නවා. භාවනා නොකරනකොට ඔලිම්පික් ගහත හැකි. භාවනා කරන්න පටන් ගත්තනේ අන්න කොලෙස්ටරෝල් මෙන්න රුමැටික් පේන් මෙන්න කොන්දේ අමාරු කියලා කවදාකවත් නැතිව ඉන්න පටන් ගන්නවා. තව සමහරු කියනවා අනේ බලන්නකෝ මගේ හිතට අත්තමුත්ත කාලෙවත් නැති හිතවිලි වගේක් එන්න පටන් ගත්තා මං දන්නෙත් නැතිව අප්පා කොහෙන්ද මේ කියලා අර ඊටාම සියුම් දේවල් වෙනද පේන්නේ නැති දේවල් මතුවෙන්න පටන් ගන්නවා. ඒ හැම එකටම වෛර කරනවනේ යෝගාවචරය. ඒ හැම එකටම හිතනවා බාහිරින් උත්තර තියෙයි කියලා. යෝගාවචරයට තේරෙන්නේ මේ මේ මේ කරප්පන් එන්නේ මගේ හිතේ තියෙන මේකේ තියෙන ද්වේෂයක් නිසා හෝ විශේෂ ආසාවක් නිසායි කියලා. භාවනා කරගෙන යනකොට මේ ඇතුලේ නිකන් වේදිකාවේ නාටකම යද්දි වේදිකාවේ පසුතල දර්ශන වෙනස් වෙනවා වගේ. ඉස්සර තිබුණු වේදිකාවල එහෙමයි හදලා තිබෙන්නේ. පිටිපස්සේ තියෙන තිරේ ඉඳපු ගාන රජමාලිගාවක් පෙන්වනවා. ඉඳක මං කැලයක් පෙන්වනවා. ඉඳක ගම් ඉගුරක් පෙන්වනවා. ඒ අනුව තමයි ජවනිකාව මාරු වෙන්නේ. අන්න ඒ වගේ අපේ පිටිපස්සේ තිරේ මාරු වීම ඇති වෙන්න පටන් ගන්නවා. මෙන්න මේක සැලකිල්ලෙන් ඉඳලා මෙන්න මේක පිට කෙනෙක් දකිනවා වගේ තමන්ගේ හිතේ ඇති වෙන මේ දේ පිට කෙනෙක් දකිනවා වගේ පරතෝ සංකල්පයෙන් වාර්තාගත කරන්න පුළුවන් නම් මගේ හිත මේ වර්තමානයේ තියෙන්නේ අවුරුදු කෙල කෝටි ගාණක් තත්ත්වගත වෙච්ච හිතක්. ඒ හිතට යම් යම් දේවල් කරදරයි. හැබැයි මයි ළඟ ඉන්න එකනට ඒක කරදරයක් නේ. යාට වෙන එකක් කරදරයි. ආන්න මේ භාවනාවේදී වර්තමාන වශයෙන් පහළ වෙන කෙලෙස් සමත ශික්ෂාවෙන් හික්මවාගෙන ඉන්නකොට ඒ වුණත් හිතේ මතුවෙන යම් යම් දරතයන් පරිලාහයන් දැවිලි තැවිලි දිහා ද්වේෂ කරන්නේත් නැතුව ආස කර සමතේට ආස කරන්නේත් නැතුව <clears throat> මේක දිහා බලහනින් පිළිබඳව ਸਰුවචනංශේ විශේෂයෙන්ම පෙන්ලා දීලා තියෙනවා මන් නිදර්ශනයක් වශයෙන් මේ වෙලාවේ අර ගන්නවා ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ ඒ ඉන්ද්‍රිය භාවනා සූත්‍රය ਸਰුවචනංශේ සඳහන් කරලා තියෙනවා චක්කුණා රූපන් දිස්වා. ඇයට රූපයක් දකිනකොට න නිමිත්තක් ගායෝ නානු බියංජනක් ගායෝති යත්ව ආධිකරණ මේතං අසංගතම් විහරන්තම් uppajjati papaka akusala dhamma tattwa sangaraya apajjati රක්ඛති චක්කුන්ද්‍රයන් කියලා ওই ඉන්දිය භාවනා සූත්‍රයේදී බුදුන්සේ සඳහන් කරලා තියෙනවා මේක අපි අපේ භාවනා ජීවිතයට සම්බන්ධ කළොත් අපි හිතමු අපි උඩමළුවට ගිහිල්ලා සක්මන් කරනවා. සක්මන් කරන වෙලාවේදී සක්මන දිගට යනකම් අපි වම දකුණ වම දකුණ කියලා පියවරෙන් පියවරට සෑහෙන සතුටකින් වමෙන් දකුණට දකුණෙන් වමට සත්‍ය පාත්තගෙන යනවා. එතකොට අපි හිතුවොත් ඒක ධර්මානුකූල විග්‍රහයක් ඇටියට අපේ මේ කයේ තියෙන සංවේදී භාවය, කයේ තියෙන ඔපය, පටවි ධාතුවත් එක්ක ගැටෙන ගැටෙන වාරේ මේ කාය විඥානයේ පහළ වෙනවා මේ තද ගතිය, මේ මෙලෙක් ගතිය, මේ රස්නිය, මේ වල, මේ ගොඩැල්ල කියලා. එතකොට කාය විඥානය අපට කියනවා පය ගැටෙන ගැටෙන තැන. ඕම ගිහිල්ලා කොනකට යනකොටම ඇහැට රූපයක් පෙන්වයි කියමු. හිත එතකොට එක පාරට පනිනවනේ අර කාය විඥානයේ තිබුණ නැත්නම් කාය ප්‍රසාදයේ තිබුණ හිත චක්කු ප්‍රසාදයට පනිනවා. පයින්කොටම කාය විඥානේ චක්කු විඥානේ බවටපත් වෙනවා. මෙතෙක් ඇවිදපු එකනා දැන් බලන්නෙක් බවටපත් වෙනවනේ. හිත ඇඟටත් නොකිය පැදුරටත් නොකිය හිත පයින්. මෙන්න මේව වෙච්ච ගමන් මේ සංසිද්ධිය අපි පොඩ්ඩක් විග්‍රහ කරලා බැලුවොත් සක්මන් කර කර ඉන්න කෙනාගේ සක්මණ කෙලවරට ගියාට පස්සේ රූපයක් ඇහැට ගැටෙනවා කියන රූපයක් මුලිච්ච වෙනවයි කියලා කියනවා. රූපයක් ආපాతගත වෙනවයි කියලා කියනවා. එතකොට තවදුරටත් හිත තියෙන පයේ නෙවෙයිනේ. ඇහෙනේ. එතකොට ඉස්සලා තිබුණ හිතට අපි කියනවා නම් කාය විඥානය කියලා. දැන් ඒකට ඒ හිතට කියන්නේ චක්කු විඥානය කියලානේ. ඉස්සර තිබුණේ කාය ඉන්ද්‍රිය නම් දැන් තියෙන චක්කු ඉන්ද්‍රියනේ. අන්නේ මාරු ඇතිවිච්ච ගමන් ඒ දැකපු රූපේ දිහා අපි චිත්තක්ෂණ දෙක තුනක් හිත පැවැත්වුවොත් යත්වාදි කරන මේතං අසං උතං විහරන්තං uppajjati papaka akusala dhamma. අර පයේ හිත පැවැත්වුවා නම් සක්මනේ හිත පැවැත්වුවා නම් අපි කියනවා සමත ශික්ෂාව සිද්ධ වෙන. දැන් අශික්ෂිතව හිත ඇහැට පැනනවා. පැනපු ගමන් එක්ක සමනලෙක් එක්ක මලක් එක්ක කුරුල්ලෙක් දකින්න. දකින්නකොටම අර කයේ පයේ ඒකාකාරීව තිබෙන පාවිච්චි හිත වහාම රූපේ බලන්න පෙළඹෙනවනේ. සතා හෝ මලක් හෝ සමනලෙක් හෝ බලනකොටම හිත ඇඟටත් නොදැනී අර රූපේ රස විඳින්න යනවා. එතකොට නූපන්න කුසල් රාශියක් උපදින්න පටන් ගන්නවා. අර පයේ හිත තිබුණා නම් ඒකේ කෙලස් උපදින දෙයක් නෑ. මොකද එකම ඉරියව් වෙන එක හැල්මේ පයේ හිත තියෙන. දැන් ඇහැට හිත ගියා. යත්තාදිකන්න මේතං අසංගුතං විරන්තං හිත සංවෘත නැහැ. හිතේ වෙලාවේ අසික්කිතයි. ඇහැට පැන්නා. පැනපු ගමන් නූපන්න කුල රාශියක් පහළ වෙන්න පටන් ගන්නවා. දැන් මේ යෝගාවචරයට තේරුණා දැන් ට්‍රැක් එක මාරුණයි කියලා. ඒක තමයි සතියෙන් කරන පළවෙනි කෘත්‍යය. මෙතෙක්කල් පයේ තිබුණ හිත දැන් ඇහැට ගියයි කියලා ටෙලිවිෂන් එකේ එකපාරට 11 channel එකේ ඉඳලා 12 channel එකට මාරුණා වගේ channel එක මාරුණයි කියලා අල්ලගන්න පුළුවන් නම් පොල් ගහ වෙලට ආපු කෝච්චිය මේ පාරට දානද මේ පාරට දානද කියලා දෙපැත්තට මාරු වුණා කියලා දැනගන්න පුළුවන් නම් ඒක තමයි සතියේ තියෙන මේ අනුසය ධර්මය අල්ලගන්න පුළුවන් තරම් තීක්ෂණ ප්‍රනීත වෙච්ච සතිය. ඉතින් ඒක දැකපු ගමන් පයේ තිබුණ හිත ඇහැට ගියා කියලා දැකපු ගමන් මේ පශ්චාත්තාප වෙන කෙනාට කවදාකවත් මේ ධර්මය උපයා ගන්න බෑ. පයේ තිබුණ හිත ඇහැට ගියාට පශ්චාත්තාප නොවි කාය විඥානයේ තිබුණ හිත දැන් චක්ක විඥානයට ගියා. මේක ගියේ මගෙන් අහලා නෙවෙයි. සචේතනිකව නෙවෙයි. අර කයේ තියෙන කම්මැලිකම කොච්චරද කියනවනම් ඒකාකාරීකම කොච්චරද කියනවනම් ඇහැ පෙන්නන රූපෙට හිත පැදුරටත් නොකිය පයින්. මෙන්න මේ පයින් පැනිල්ල අපි දන්න හොඳටම පයේ හිටියොත් අරසයි. පයේ හිටියොත් සතිය වෙනවා. පයේ හිටියොත් තත් බහන වැඩන. නමුත් ඇහැට පහින පැනිල්ල මම කරපු දෙයක්ද නැත්නම් මට සිද්ධ වෙච්ච දෙයක්ද කියන එක බැලුවොත් සර්වඥාන්සේගේ ඉගැන්වීම අනුව වේදනා සංඥා චේතනා පස්ස කියන මානසිකාර ධර්මවල මේ වේදනා සංඥා චේතනා කියන තුන තීන්දුව කරාට පස්සේ තමයි අපි ස්පර්ශ කරන්නේ ස්පර්ශ කරනකොට අපේ හිත කෙලෙස් වලට ගිහිල්ලා ඉවරයි. දන්නේම නැහැ. දැන් මේ කෙලෙස් වලට පයින් ගතිය, පාහර ගතිය, නොකෑමනම දෙයට දහවතුරු ගතිය, පට්ටවඳුරු ගතිය මගේ කියනවනම් එයා තමයි සතිය නැතුව සදාචාරවාදයකට වැටලා අයියෝ මට බය භාවනා කරන්න මගේ හිත පිට යනවා කියලා චෝදනා කරනවා. නමුත් ਸਰවචන්ස අපිට උගන්වන්න හදනවා. උඹ ඔය ස්පර්ශ කරන්න ඉස්සෙල්ලාම ඔබේ හිතේ කඩප්පුලි හිත රූප බලන්න කැමැත්තක් තිබිලා තිනවා ගිය ආත්මෙ ඉඳලාගෙන ආව එක. වේදනා සංඥා චේතනා ඔය තුන අපි යන්නත් ඉස්සලා කේල් ගැන වැටපැනලා ඉවරයි. මෙන්න මේ පිළිබඳ අවධියකින් හිටියොත් මගේ හිත කොච්චර අසමජාතිද කියලා තේරෙනවනේ. මගේ හිතේ කිසිම න්‍යාය පත්‍රයක් නැහනේ. අහු වුණොත් වැඩි කෙලස් තියෙන තැනට මිටි තනින් වතුර බැසයේ කියලා පනිනවා. මේකට පශ්චාත්තාප වෙන්න එපා. මේක ගිය ගමම්ම හිත පිට ගිය ගමම දැක ගන්න පුළුවන් නම් යාට තේරෙන්න පටන් ගන්නවා හැම වෙලාවෙම හිතට අරමුණු රාශියක් තියෙනවා. අපි පුහුණු කරපු අරමුණ තමයි අඩුම කෙලෙස් උපදවන අරමුණ. ඊගාවට එන ඊගාවට කෙලෙස් උපදවන අරමුණට හිත පැදුරටත් නොකැපයි. අන්න මේක දකිනවනම් මේ තමයි මනුස්ස හිත ආબોධ කරන වෙලාව. මේ තමයි අපි චිත්තානුපස්සනා නැත්තම් හිත පිළිබඳ ආબોධ කරනවා අපිට කරන්න බැරි මොකද අපි ඒකට පශ්චාත්තාප සදාචාරවාදී වෙන්න හදනවා. ඒ නිසා මේ ට්‍රැක් එක මාරු කරනකොටම කයේ තිබුණ හිත ඇහැට යනකොටම කනට යනකොටම යනවත් එකම වගේ අපිට අල්ලගන්න පුළුවන් නම් ඒක නම් අපි දිනු කළ යුත්තේ අපිට මේ හිත පිට ගියයි කියලා පශ්චාත්තාප වෙනව වෙනුවට අපිට කියන්න වෙනවා හිත පිට යන්න ඉස්සරලා හිත මේ අරමුණු දෙක බල්ලා වැඩි රාගයේ තියෙන එකට පයින්නෝ. ඒක මට අයිති එකක් නෙවෙයි. ඒක මට හම්බෙච්ච හිතේ තියෙන නොකෑමනා දහපදුර පට්ටපඳුර ගතිය. ඕක තේරුම් ගන්න තමයි මනුස්සකමක් අපිට හම්බෙලා තියෙන්නේ. ඕක තේරුම් ගන්න තමයි කලින් අපේ සතිය පිටවල තියෙන්නේ. ඕක තේරුම් ගන්න තමයි පිට පිට පයින්නත් එක්කම මේක මම කළ දෙයක්ද මට වෙච්ච දෙයක්ද? ඉතින් මම කළ දෙයක් නම් පශ්චාත්තාපයෙන් එක වටනවා බුදුහාමුදුරු කියන විදිහට. මට සිද්ධ වෙච්ච දෙයක් නම් පශ්චාත්තාපයෙන් කරන්නේ අර අවුලක් ඇති කරලා අපේ මනස පිරිසුදුකම නැති කරගන්න. ඉතින් බුලුවන්ද කියලා අහනවා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මේ විදිහට හිත පිටපැන්නාට පස්සේ පමාදයට වැටෙනට පස්සේ පශ්චාත්තාප නොවී ඉන්න පශ්චාත්තාප නොවි ඉන්නවා නම් ඒ හිතේ තියෙන ඒ ප්‍රනීත භාවය නිසා මේ හිත කොච්චර කඩප්පුලිද කියලා තේරෙයි. මේ හිත කොච්චර නොකෑමනාද කියලා තේරෙයි. මේ හිත කොච්චර කෙලෙස් වලට දුරනාද කියලා තේරෙයි. මෙන්න මේක දන්නේ නැතුව මේකට උගුරට හොරා බෙහෙත් ගන්න බෑ. මෙන්න මේක තේරුම් ගන්න පුළුවන් නම් මේ හිතට අරමුණු දෙකක් දුන්නොත් පණින්නෙම වැඩි කෙලස් තියෙන අරමුණට. ඒක අපි ඔක්කොගෙම ඇති ඔකට පශ්චාත්තාප වෙන දෙයක් නැහැ. හොරි හැදුනයි කියලා සොරි කියලා දෙයක් නැන්නේ. හොරි නම් හොරි. සොරි කියන දෙයක් නැහැ හොරි. ඔක්කොටම හොරි නම් මොකද ප්‍රශ්නේ? සොරි කියන දෙයක් නැහැ. අපිට වෙලා තියෙන්නේ අපි ඒක දකින්නවත් කැමති නැහැ. නෑ නෑ මගේ හිත පිටපණින්න බෑ. හිතු කියන තර හිතු හිතු කියන හදලා තියෙන්නේ කියලා. මොකාටවත් එහෙම න්‍යාය පත්‍රයක් නැහැ. එකෙකුටවත් නැහැ, එකෙකුටවත් නැහැ. ඉස්ලාම දැක්ක බුදුහාමුදුර විතරයි. බුදුහන්සේ කැත නැතුව මේක දේශනා කරා. සාරිපුත්‍ර සංසය අපිට ගෙනල්ලා පෙන්නනවා ඕම් බලාපන් කොච්චර හික්මවල තියාන හිටියා සක්මනේ හිට පිට පයින්න. මොකද පණින්නේ? රාගානුසේ නිසා. යට තියෙන අනුසේ ධර්මයක් වැඩි කෙලස් තියෙන තැනට පයින්. මේක දකින්න එක හොඳද නරකද කියලා ඇහුවොත් මෙවැනි පරිශදයක 150ට 50 ඡන්දය හම්බ මේක දකින්නයි මේ සිවුරු දාගෙන ඉන්නේ අපි. මේක දකින්න අපි Nissan වලට ඇවිල්ලා තියෙන්නේ. මේක දකින්නයි අපි ඊට කලින් සත්‍යමත් වෙලා තියෙන්නේ. මේක දකින්නයි මේ නන්නත්තර අරුණ වලට ගිහිලා හිත දාලා බලනවා මේකා යන්නේ කේල් ගහ කන්නද පොල් ගහ කන්නද කියලා. මෙන්න මේක දැකපු දවසේ මේක වාර්තාගත කරන්න පුළුවන් මගේ හිත වම දකුණ වශයෙන් කර කර යනකොට රූපයක් දැකලා මගේ හිත රූපෙට පැන්නා. පයින්වත් එක්කම කොන පශ්චාත්තාවයක් ඇති වෙනවා. එහෙම නැත්නම් මේ කාය විඥානයේ ඉඳලා චක්කු විඥානයේ හිත පැන්න, කාය ద్వාරයේ ඉඳලා චක්කු ద్వාරයේ හිත පැන්න. මේ පණිනකොට මට තේරෙනවා මේකට හේතුවක් තියෙනවා මේ සක්මන නීරසයි කම්මැලි ඒකාකාරී අලුත් දකින රූපේ බොහෝම ඕජාව සහිතයි ඒකට හිත පණිනවා මෙන්න මේකට පශ්චාත්තාප නොවි මේක තමයි මනුස්ස හිතේ හැටි කියලා තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා නම් එයාට විතරයි නැවත අරමුණට හිත ගන්න පුළුවන් වෙන්නේ ඒකයි ඒකේ තියෙන අත්‍යීරික ලාභය එයා දන්නවා දැන් මට තියෙනවා නික්ලිෂී අරමුණ සතිය සක්මන මගේ හිත තියෙන දැන් නන්නත්තර වෙලා. ගෝචරජ්‍යත් අරමුණේ නෙවෙයි. කනගාටු වෙන්නේ නැතුව පශ්චාත්තාප වෙන්නේ නැති හිටියොත් කොහොමකටවත් අද්දා ගන්න බැරි වෙන්නේ නැතුව කරන්නේ නැතුව හිමීට පුළුවන් ආයෙගෙනලා සක්මනට හිත ගන්න. කලබල වුණොත් එයා ගුරුවරයෙක් තතහනවා භාවනා මධ්‍යස්ථානත් තතහනවා සක්මනත් තතලා දාලා බැන බැන යනවා යන්න මේ කුරුල්ලෝ නැති කරන්න බැරිද කුරුල්ලෝ ඉන්නකම් කොයිද භාවනා කරන්න තියෙන්නේ ඉස්සන්වයි කුරුල්ලෝ ඉන්නවනේ කියලා ඔන්න ගිහිල්ලා වනජීවියෙකුට බෙස්සන් ගන්න. මේ භාවනා කරන්න කුරුල්ලෝ නැති කරන්න ඕනේ. එවැනි අපබ්‍රන්ථමනේ යෝගාවචරය කතා කරන හරියක් කතා කරන පය බර වායට බේස්ක හරහා බේත් බඳින්න හදනවා. මේ තමන්ගේ හිතේ තියෙන නොකෑමන අදහවතුරා පට්ටපඳුරකම තියේදී කුරුල්ලෝ ඉන්නකම් භාවනා කරන්න බෑ, සමනල්ලු ඉන්නකම් භාවනා කරන්න බෑ, මල් පිපෙනකම් භාවනා කරන්න බෑ කියලා එව්ව නැති කරන්න හදනවා. මට වල නිදර්ශන දෙන්න පුළුවන් කිව්වහම ඕගොල්ලෝ මට බනිනවා නරක වචන කියනවා අයියේ. මුළු ලෝකෙම හදන්නේ තෙරෙප්පු දෙකක් දාගන්නව වෙනකොට ලෝකේ හැමතැනම හං එලන්න කතා කරනවා. උඹ තෙරෙප්පු දෙකක් දාගනින්කෝ. බුදුහාමර කියන ඒක නෙවෙයි උඹේ හිතේ තියෙන මේ ගතිය තේරුම් ගන්න කාම ලෝකේ උඹට බෑ. නීවරණ ලෝකේ උඹට බෑ. ඒ දෙකම ගෙවම් කළා කාමරාග අනුසය පිළිබඳව සතිමත්ව ඉදිරි අභ්‍යාසය සඳහා භාවිතා කරන එක දැනගන්න ඕනේ වැඩි රාගයේ තියෙන තැනට හිත අදිනවා ඒකේ ගැහණු පිරිමකමක් නැහැ. භාවිතකමක් නැහැ. මෙන්න මේක බාරගත්ත මිනිස්සයා දන්නවා එහෙමනම් ආයෙසරයක් අර නික්ලේශී අරමුණට ගන්න මට ප්‍රශ්නයක් නැහැ දැන් අර රූප බල බල ඉන්න තැන ඉඳලා එයා කලබල වුණේ නැත්තම් නැවත එන්න පුළුවන් සක්මනට. එයා රූප දැකලා රූප දැකීම පිළිබඳව පශ්චාත්තාප වෙන්න ගත්තොත් කලබල වුණොත් කොරස් කටේවත් අත දාගන්න බෑ. ඒක නිසා සීක පුද්ගලයා ගැන සරුවත් වංශය සඳහන් කරලා තියෙනවා මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ චක්කුණා රූපන් දිස්සා උපජ්ජති මනාපං අමනාපං නැත්නම් මනාපමනාපං අප ඇහැට රූපයක් දකිනකොටම එක්ක මනාපේ පහළ වෙනවා. ඒ කියන්නේ සක්මන එපා වෙලා රූපෙට මනාපයි. එහෙම නැත්නම් අමනාපේ පහළ වෙනවා කවුරු හරි කක්ක දාලා ගිහිල්ලා සක්මණේ මැද. එතකොට අමනාපේ පාන්නවා. අනේ බලන්න මෙච්චර සක්මණේ කවුදෝ කක්ක කළානේ. ඔන්න අමනාපේ පහන. ඒ වන්ත මනාපමනාප පහරනවා වැලි දකින්නේ වැලි වල නෑ මනාපයත් අමනාපය. මේ ඇතිවිච්ච මනාප අමනාපේ මේ සක්මන කරනකොට අපිට ඕන කරලා තියෙන পায়ට වැටෙන තද ගති මෙලෙක් ගති බලන්නේ නමුත් ඇහැට දැන් පේනවා රූපයක්. රූපේ මනාපේ පහල වෙනවා. අමනාපේ පහල වෙනවා. නැත්තම් මනාපමනාපේ කියන අතරමැද පහල වෙනවා. පහල වෙනකොටම ඒ ඇතිවෙච්ච මනාපමනාපය සංකතං ඕලාරිකං පටිච්චසමුප්පන්නං කියන එක බුදුරජාණන් වහන්සේ අපට දෙනවා පොඩි ඉංගියක් එතනමයි පහළ වුණේ කලින් තිබුණේ නැහැ සංකතං පටිච්ච සමුප්පන්න රූපයක් නැතුව ඔක පහළ වෙන්නෙත් නැහැ. ඕලාරිකං එක හොඳට රාගානුසය, කාමානුසය දැක ගන්න කැමති යෝගාවචරයට තේරෙනවා මේ මෙතෙක්කල් නොතිබිච්ච මනාපයක් අමනාපයක් පහළ වුණයි කියලා. එතකොට මේ මනාපය සහ අමනාපය හරහා තමයි මේ කාමරාග අනුසය කතා කරන්නේ. අපිට මේ මූල කර්මස්ථානයේ ඉන්නකොට මනාපමනාප නැහැ. මේ වම මේ දකුණ මේ වම මේ දකුණ තියෙනවා. ඒක මනාපමනාප දෙන්නේ. නමුත් ඒට සාපේක්ෂව සද්දයකට රූපයකට වේදනාවකට මනාපමනාපය පහළ වෙනවා. ඒකට මේ දකින මනාපමනාපයත් ඔව් මෙහෙමයි කියන්නේ. එතන අසුචි ටිකක් තිබුණයි කියමු. නෑ ඒක වැළපෙන්නේ නෑ. මේකට කියන්නේ මලක් තිබුණා. මලට මනාපේ පහළ වුණා. එතකොට මල ඇහැට වැටිලා රූපයක් දකින්න බවට අපිට දැනුමක් එනවා. ඒකට පහළ වෙන මනාපය පිටින් ඇතුළට ආපු එකක් නෙවෙයි ඇතුළෙන් පිටතට ගිය එකක් නේ. රූපේ නම් පිටින් ඇතුළට ආපු එක. ඇතිවෙච්ච රූපෙට ඇතිවෙච්ච මනාපය Tamange පෞරුෂත්ව ලක්ෂණයක් පිටින් ඇතුළට යන එකක් නේ. සමාවෙන්න ඇතුළෙන් පිටතට යන එකක් නේ. මෙන්න මේ ඇතුළේ ඉඳලා රූප ධර්ම රූප සටහන් ආකාර ඇතුළට එනවා. එතකොට චක්කු දෘෂ්ටි ප්‍රදානේ වැටිලා බලන්නෙක් බවටපත් වෙනවත් එක්කම ඒ සඳහා ඇති වෙන මනාපමනාප දෙක ඇතුළෙන් පිටතට යන එකක් කියලා මෙන්න මේ දෙක පටලවා ගත්ත මනුස්සයද පුතඥයයි කියලා කියන. එයා හිතනවා මේ රූපේ තියෙනවායි කියලා මනාපමනාපේ. රූපේ මනාපමනාපේ නෑ මනාපමනාපයෙන් තමන්ගේ කාමරාග අනුසය. ඒක නිසා ආස්වාසය කියන්නේ පිට තියෙන වාතයක් ඇතුළට එන එක. ප්‍රස්වාසය කියන්නේ පිට තියෙන වාතයක් ඇතුළේ තියෙන වාතයක් පිට යන එක. ওই දෙක වෙනස අල්ලගන්න කියන්නේ මේ රූපයක් දකිනකොට මේ රූප සංඥාව ඇතුළේ පිටින්දලා ඇතුළට එනවා. ඒත් එකම පිටින් ඒකට ආරෝපණයක් අපි කරන මේක මනාපයි මේක අමනාපයි කියලා අන්නේ වගේ ආශ්වාස ප්‍රශ්වාස දෙක වගේ පිට සිට ඇතුළට ඉන්නේ මොකද්ද? ඇතුළ සිට පිටට යන්නේ මොකද්ද කියලා බැලුවොත් අපි හැම දකින්න රූපයකටම එක්ක මනාපෙන් කෙලසිලා ඉන්නේ අපි එක්ක අමනාපෙන් කෙලසිලා. මේක දන්නේ නැති නිසා අපි බලන රූපයේ කෙලස් තියෙනවා කියලා අපි හිතනවා. සර්වචාන්සේ කියනවා කෙලස් තියෙන උඹේ හිතේ රූපෙට කෙලස් වගුරුවන්නේ උඹ රූපෙට කෙලෙස් වමාරන්නේ උඹ ඒකල්ල ඒ මදිවට රූපෙ කෙලෙස් තියනවායි කියලා රූපේ සබන් ගාලා හොදන්නත් හදනවා. මෙන්න මේක දැකපු දවසේ තේරෙනවා බාහිර ලෝකයට අපි මේවා හේතු කරන්න හදන්නේ මම සුද්ධවන්තෙක් කියන හිත හැඟීම නිසා මම ඇවිල් ඉවරලා මේ බොම සාධාරණ සාන්තුවරයෙක් කියලා නෑ අපේ හිතේ තියෙන හරියක් තියෙන්නේ කක්කා අසුචි ඒ අසුචිය තමයි තෝරන්නේ මොකද්ද බලන්න ඕනේ මොකද්ද අහන්න ඕනේ මොකද්ද ගන්ධ රස බලන්න ඕනේ කියලා. ඒ වෙනුවට බුදුහාමුදුර අපිට මධ්‍යස්ථ අරමුණක් දීලා කියනවා. ওই මධ්‍යස්ථ අරමුණේ ඉන්නකම් බලපම් පැදුරටත් නොකිය හිත පිටපයින් හැටි. හැම පණින අවස්ථාවකම එක්ක රාගානුසේචින එක්ක පටිඝානුසේචින එක්ක අවිජ්ජානුසේචින එක්ක දිඨානුසේචින ඒ පණිනකොට තමයි මෙයා කේල් ගහ ගන්න දයන්නේ පොල් ගහ ගන්න දයන්නේ කියලා දැක් ගන්න පුළුවන් ඒ වෙලාවට හිත පිට නොගියොත් අනුසේ ධර්ම තේරුම් ගන්න බෑ. ඒ අනුසේ ධර්ම තේරුම් ගන්න හිත පිට යෑම අවශ්‍යයි. හැබැයි ඒකට තරහ වෙන්නේ නැතුව ඒ වෙලාවේදී කොහොමද මේ මනාපේ කොහොමද අමනාපේ පහළ වෙන්නේ කියන මේ මනාපේ පහළ වීම අනුව හිත පිට යෑමටයි ඔය කාම රාග අනුසය කියලා කියන්නේ. ඒක මේ දැන් කරපු අකුසල කර්මයක් නෙවෙයි. සංසාරේ ගෙනාපු පුරුද්දක් අනුව තමයි ඇදලා යන්නේ මේ පැත්තට. අන්න ඒක දැකපු දවසේ තේරෙනවා අපිට දන් දුන්නට මේක අල්ලන්න පුළුවන්ද? බණ පොත් කිව්වට මේක අල්ලන්න පුළුවන්ද? කද්දාකවත් බෑ ලේ පිට අල්ලන්න ඕනේ. මේ මධ්‍යස්ථ අරමුණක ඉන්න ගමන් ඇයි මේ හිත කඩප්පුලි විදිහට අරකට පයින්නේ මේකට පයින්නේ ඒ තමයි අපේ අනුසය ධර්ම වැඩ කරන හැටි. ඒ වැඩ කරන වෙලාවේ මේක දැක්කට පස්සේ පශ්චාත්තාප වෙනව වෙනුවට බුදුහාමුදුරුවෝ අපි ගෙනියන්නේ මොන තරම් සියුම් දෙයකටද? ඒ සියුම් දෙයට සීල ශික්ෂා, සමාධි ශික්ෂා කොච්චරක් තල්ලු කරගෙන යන්න ඕනද මේ ප්‍රඥා ශික්ෂාව ඇති කරන්න කියලා කියන එක හැමදාම හැම පරියන්කේදී වෙන්නේ කරලා කරලා ඔක්කොම පෙළ ගැහිලා ආපු වෙලාවක විතරක් Tamande හිත පිට යනවත් එක්කම තේරුම් ගන්න පුළුවන් වෙයි. දැන් මගේ හිත තියෙන්නේ ගෝචරජ්‍යත් භූමියේ නෙවෙයි. කෙලෙසිලා හැබැයි ඒකට වැරද්ද රූපේ නෙවෙයි මගේ හිතේ තියෙන කාමරාගනුසයයි කියලා එයා කල යුත්තේ මොකද්ද කියලා ඇහුවොත් බුදුජානන්සේ පෙන්වන්නේ නැවතත් අර හිතපු අරමුණට හිත ගන්න. හිත ගන්න බෑ පශ්චාත්තාප වෙනවා. කවදාකවත් බෑ. ඒ නිසා මේ සිදුවෙන වෙලාවේදී පශ්චාත්තාප නොවුනොත් බුදුජානන්සේ පෙන්වන පියවර හතරකින් හිත නැවත නික්ලේශී අරමුණට එනවා. සරති විවරති උත්තානි කරෝති දේශේති කියලා පියවර හතරක් පෙන්නනවා අනුතුරුදායක තැනකට හිත ගියාට පස්සේ මුද්දටම භාවිත මනසක් ඇති කෙනෙක් එයා එතෙන්දිම සරති සිහිය පිටවන මම ඉන්නේ අගෝචර භූමියක කියලා. කවදාවත් පශ්චාත්තාප වෙන්නේ ඒක විවරණය කරලා පෙන්නනවා මගේ හිත බයර ඉන්නවට කැමති නෑ නීරසයි ඒකාකාරයි ඒ වෙනකොට රූප බලන්න කැමති. මේ තමයි හිතේ තියෙන කඩප්පුලිකම. මේ තමයි අනුසේ ධර්මයේ උත්තානි කරෝති එක හෙලි කරලා පෙන්නනවා මම මෙතෙක් කලන මේ මනාපේ හැටියට යන්න දුන්නා හිතට වැල යන පැත්තට වැස්ස ගහගෙන දැන් පේනවා යන්න ගියොත් යන්නේ කාමෙටමයි හිතට නිදහස දුන්නොත් දුවන්නේ කාමෙටමයි ඒක නිසා මං හොඳ වෙලාවට මට කිය මධ්‍යස්ථ අරමුණක් තියෙනවා වඩලනද කමටහනක් තියෙනවා මේ නත්තන්තර වෙච්ච හිත නැවත ගෙනල්ලා මට අර ගෝචර අජ්‍යත්ත භූමියේ නැත කරන පුළුවන්කමට තමයි සාසනය කියලා කියන්නේ. ඔතන බුදුන් කියලා කියන්නේ. ඔය තමයි ධර්මය කියලා කියන්නේ. එතෙන්ට ආවට පස්සේ අපි රූපේ බල බල ඉඳලා ඒක නරක තමයි දැනගෙන ආය පයට ආවයි කියමු. ඒක දේශනා කරේ නැත්නම් ආනිසංස ලැබෙන්නේ නැහැ. කමඨාන් සුද්ධ කරනවාදී ඒක හෙලිකෙරුවේ නැත්තම් දක්ෂ වුණත් සරති විවරති උත්තානි කරෝති දේසේති එයා පාපොච්චාරණයක් කරන්න ඕනේ මෙහිමයි ස්වාමීන් වහන්සේ මම සක්මන් කරගෙන ඉන්නකොට මගේ හිත ගිය අරමුණකට රූපයකට මට තේරුණා ඒක ඒ උල් ගහයකට උල් කරන්න ඕනේ නැහැ වගේ කාමයට පැන්නා මම පශ්චාත්තාප වෙන්නේ නැතුව එතන ඉඳලා මගේ හිත මං ආය ආනපානට ධක්මනට ගෙනාව මට කරදරයක් නැතුව සක්මන කරගෙන යන්න පුළුවන් වුණා කියලා කියන්න පුළුවන් නම් වෙච්ච සංගතිය එහෙමම බුරුමේ පඬිස්සාංශ කියනවා හිත පිට යෑමෙන් සිදුවෙච්ච කෙලෙස් සියල්ලම අහෝසි වෙනවා කිය. මේ තමයි කෙලෙස් අහෝසි කිරීමේ පළවෙනි පාඩම. කෙලෙස් වුණා වෙච්ච සිද්ධිය හරියට හෙලි කරපු නිසා උසාවියෙන් අපිට දෙනවා දඬුවම් කරන්නේ නැතුව කියනවා ඇත්ත කියපු නිසා දඬුවම් අයින් කළා දාන්න. ඒක සදා කාලික පණ ඇති දෙයක් මේ ශාසනයේ තමන් වෙච්ච වැරද්ද වැරදි මට්ටමින් කියනවා වැඩි කළ කියන්න තේපා අඩු කළ කියන්න තේපා. හෙලි කරපු ගම කිසිම කෙලෙසකට ඉන්න බෑ. ඒක සරුවචනාංශයේ දේශනා කරන බරණ්ඩුක සූත්‍රයේදී තථාගතප්ප වේදිතස්ස භික්කවේ ධම්ම විනයෝ විවටෝ විරෝචති න පටිච්ඡන්නෝ මහනි මේ ධර්මයේ විනය හෙලි කරන්නේ බබලයි වැහුවොත් නොම බබලයි මේක හැම බුද්ධ ජයන්ති පොතකම පළවෙනි පිටුවේ ලියලා තියෙනවා හැම බුද්ධ ජයන්ති පොතේකම ලියලා තියෙනවා මේ ධර්මයේ හෙලිකරන්න හෙලි කරපු ගමන් බබලනවා වහපු ගමන් කෙලස් බාටපත් වෙනවා පෘතජ්ජනය මේව වහනවා ආර්යයන් වහන්සේලා තව භික්ෂුවක් ගාවට ගිහිල්ලා ආපත්‍ති දේශනා කරනවා. අනේ මේමයි මගේ හිත මේ මේ දේ වුණා. මෙන්න මේකයි වුනේ කියලා විච්ච ප්‍රමාණයට හෙලි කර ගන්න පුළුවන් නම් ඒකට තමයි අපිට සබ්‍රක්‍මචාරින් වාසලා ඕන කරන්නේ. ඒක තමයි අපිට කල්යාණ මිත්‍රය ඕන කරන්නේ. ඒකයි ධර්මයේ කියන්නේ. ඇත්තටම ඒකමයි විනය කියන්නේත් ඒකමයි. එචා භාවනා කරන එක්කනා වසංගණ්ඩ යන්නේ නැහැ කෙලස්. කෙලස් කියා බාණ්ඩ යන්නේත් නැහැ හතරමං හන්දි. ඒක කියනවා භාවනා කරන වැඩිහිටියෙකුට කියලා කියනවා සක්මන් කරා. සක්මනේ හිත පිට පැන්නා. ඊට පිට පයින්කොට මොහො ටික වෙලා ගිහලා මට තේරුණා මම නැවත ආයෙත් සක්මන දිට ගත්තා. එතකොට කරදරයක් නැතුව මට සක්මන කරගෙන යන්න පුළුවන් වුණා. මට හරි සතුටක් තියෙනවා. විචිතේ මේ විදිහට හෙලි කරන්න පුළුවන් කියන එකට අන්නේ හෙලි කිරීමේ සතුටට අපි සාකච්ඡා අනුග්‍රහිතය කියලා කියනවා. කමඨාන් සුද්ධ කරනවායි කියලා කියනවා. ඉතින් ওই කමඨාන සුද්ධ කරන්නේ නැතුව කොච්චර භවනා කරත් රාත්තල් ගණන දන්නේ නැතුව මැටි කෑවා වගේ තමයි. කොච්චරක් මට බඩේ මැටි තියෙනවද කියලා කියන දැන රාත්තල් ගණන දන්නේ නැහැ. ඉතින් කමටහන හෙලි කරනවා කෙනෙක් උසාවියක නඩුවක හරියට අද්දුටු ප්‍රත්‍යක්ෂයක් දීලා නඩුවක් කඩනවා වගේ අපි කරපු සියලු වැරදි මේ භාවනා විදි අපිට පුළුවන් අහෝසි කළා දාන්න. ඒ නිසා බුදුජානසේ සඳහන් කරලා තියෙනවා ධර්මයේ දන්න කෙනාට විනය දන්න කෙනාට පව් නොවෙන්නේ නැහැ. හැබැයි අය පව් ප්‍රමාණ කරලා හෙලි කරන්න දන්න නිසා ඒ පව් අහෝසි කිරීම ක්‍රමයක් තියෙනවා. අහෝසි කරනකොට පොඩි සමීකරණයක් තියෙනවා. හිත යන්න ඉස්සෙල්ලත් සතිය තිබුණේ හිත ගියාට පස්සේ සතිය තියුණා නම් අතරමැදි එහාට මැද හිත පැන්නට හෙලි කෙරුවොත් ඉස්සල සතියයි පස්සේ සතියයි කියන එක හෙලි කරන්න පුළුවන් නම් Tamandම තේරෙනවා මේකේ මොනම මතක සටහනක්වත් නැහැ, පශ්චාත්තාවයක් නැහැ, දරතයක් නැහැ, දැවිල්ලක් නැහැ, තැවිල්ලක් නැහැ, පිළිල්ලක් නැහැ කියලා. මේක හිතනද අපි පොඩි දරුවෙකුට දෙන්නේ කොහොමද කියලා. අපි මේ සතිපාසලෙන් කරන්න හදන්නේ පොඩි දරුවෙකුට අපි කියලා දෙන්න උත්සාහ කරනවා වෙච්ච වැරද්දට පශ්චාත්තාප වෙන එක නෙවෙයි වැඩේ වෙච්ච වැරද්ද ප්‍රමාණ කරන්න අතිශෝක්තියට දාන්නත් එපා වහන්න යන්නත් එපා මේක ඔයගොල්ලෝ හිතනවට වැඩිය පොඩි දරුවන්ට තේරෙනවා. ඒක මහ පුදුමාකාර දෙයක් පොඩියෙකුට මේක කියලා දුන්නොත් මෙහෙමයි කියලා පොඩි එකා ලස්සනට ඒක හෙලි කරන හැටි බලනකොට නාකි නාකිච්චෝ පරාදයි. ඒකයි මම මේ පොඩි මෑණිවරුන්ට කැමති. මෑණියන්ට මම මේ කියන්නේ මොනම දෙයක්වත් දැන් තේරෙන්නේ නැහැ. ඒක වෙනම කතාවක්. තේරෙන්නේ නැහැ නේද? මොන වරුද? ඒ වුණාට ප්‍රශ්නයක් නැහැ. මේක තේරුම් ගන්න එක නෙමෙයි වැඩේ. මේ භාවනා කරා හිත පිට ගියා හිත පිට ගියා බව දන්නවා. ඒක පශ්චාත්තාප වෙන්න දෙන්නේ මේ හිතේ හැටි. ඔය කිව්වහම මොකද්ද තියෙන විශේෂ අවනඩුව. අන්න ඒකේ හෙලි කරන්න පොඩි උන් කිසිම පැකිලීමක් නැහැ. අනිත් එක අබෞද්ධ අයත් පැකිලීමක් නැහැ. කතෝලික මිනිසුන්ට හරි මුස්ලිම් මිනිසුන්ට හරි මේක කිව්වනම් ආ නල්ලමයා ශරීආනෝ නල්ලොම් කියලා කියන. අපේ බෞද්ධයා අයියෝ හිත පිටි කියව කියන්න ගියොත් එහෙම අපිට කැලෑපත්තර ගහයිනේ. අපිට කියන්න බැරිද මේ ධ්‍යාන ලැබුණයි කියලා. අපිට කියන්න බැරිද ආලෝක පහළුණා, නිල් පාට වුණා, කළෝ පාට වුණා කියන්න පුළුවන් නම් අන්න බොහෝම ආදාය කමටහන් සුද්ධ කරන්නේ. මේ කමටහන් සුද්ධ කරපම අසුචි වලක් ගොඩ දෙමිල්ලක් විතරයි සිද්ධ වෙන්නේ. හත් අවුරුද්දක් පරණ වෙච්ච අසුචි වලක් ගොඩ දැම්මා වගේ අන්න ওই සුද්ධියට තමයි අපි කමටහන් සුද්ධ කරන්නයි කියලා කියන්නේ. ඒක නිසා මේ රාග අනුසය හැම වෙලාවෙම වැඩ. මොකද්ද එකෙන් කරන්නේ? වැඩි කෙලස් තියෙන තැනට හිතා දෙනවා. මිරිතනින් වතුර බැස යනවා. මේක දක ගන්න බෑ කාම ලෝකේ. මේක දැක ගන්න බෑ නීවරණ ලෝකේ. කාම ලෝකේ නීවරණ ලෝකේ පොඩ්ඩක් එහාට ගියාට පස්සේ මේ ගැන පුදුමාකාර අවධියක ගත කරන්න ඕනේ. හරියට මේ ඇහැට වැටිච්ච කුණක් තේරුම් ගන්න උත්සාහ කරනවා වගේ. මේක කෙරුණ නැත්තම් අපේ ජීවිතේක මේ වැඩේ කෙරුණ නැත්තම් අපිට කියන්න අමාරුයි ශාසනයක අනුකම්පාව අපිට ලැබිලා තියෙනවා කියලා. අපි ඊතකම් කරන්නෙම පව් වසන් ගන්න හදනවා. ඒකට කියනවා ෂටගතිය කියලා. නැත්නම් මායාවී ගතිය කියලා. ඉතින් ලොකු සංසය ලියලා තියෙනවා යෝගාවචරකමත් එක්ක ෂට මායාවී තියාගන්න එපා. හෙලි කරන්න. මේකට පාපොච්චාරණය කියලා කියනවා. හෙලිකරනද හෙලිකරන කරන්න කරන්න Tamanටම Tamanගේ කර්මස්ථානාචාරය වෙන්න පුළුවන්. තමන්ගේ බලිඩේට තමන්ට බෙහෙත හොයාගන්න පුළුවන් මේක බුදුහාමුදුරුවෝ විසින් අනුමත කරන ලද අවුරුදු 2600ක් පරණ උපක්‍රමයක් කියලා තේරෙනකොට අපි සාසනේ බැබළුවා වෙනවා අපි සාසනේ වැඩගත්ත වෙනවා එදාට තේරෙන පටන් ගන්නවා මේ ආයුධේ ගාණ්ඩ ගාණ්ඩ පිරිමදින්න පිරිමදින්න කැපෙන්න පටන් ගන්නවා ඒ කියන්නේ ප්‍රයෝජනේ වැඩි වෙන්න පටන් ගන්නවා එහෙම කෙනෙක් ළඟ ඉන්නකොටත් එහෙම භාවිත මනසක් ඇතික ළඟ ඉන්නකොටවත් පව් වසංගන්න හිතෙන්නේ නැහැ එතන හොඳම දේ මේ උත්තරමයට ගිහිල්ලා කියන්න ඕනේ. කියනකොට ඒ කියමනෙම නැත්තම් මේ අපි කියන්නේ පාප දේශනාව නැත්තම් පාපෝච්චාරණය නැත්තම් ආපත්‍ති දේශනාව කියලා ඒක අද හොයාගෙන තිනවා ස්නායු ශෛල්‍ය විද්‍යාවේදී වැරද්දක් වෙලා නැවත හිටපු තැනට හිත ගැනීම නොමග ගිහිල්ලා ආපහු හරිතෙන්ද හිත ගැනීම reconciliation resilience කියලා කියන්නේ අන්න ඒක තමයි භාවිත මනසක තියෙන ලකුණ. වැරදුනාට වැරදෙන්නේ නැහැ කියලා එකක් නැහැ. වැරදිලා කොච්චර ඉක්මනට නැවත Taman අර හිටපු තැනට එන්න පුළුවන්ද? අපි අම්මා මැරිච්චාම අඬනවා, ගෙට ගිනි ගත්තාම අඬනවා, බබා මැරිච්චාම අඬනවා. කොච්චර කල් යනවද අපිට මේ පශ්චාත්තාප ඉවර වෙන්නේ? ඒක තමයි භාවනායේ ජීවණය කියලා කියන්නේ. ඒක හද මනිනවා භාවනා කරන අයට ලොකු අමලි කරදර සිද්ධ වෙනවා නමුත් ස්වල්ප වේලාවකින් එයා නැවතත් අර හිතුව මානසික තත්ත්වයට එනවා ඒක තමයි භාවිත මනසක් කියලා කියන්නේ ඒකේ ඒගොල්ල පීවර දෙකයි දැකලා තියෙනවා බුදුජානසේ පීවර හතරක් පෙන්ලා දීලා තියෙනවා විනය පොතේ සරති විවරති උත්තානි කරෝති දේශේති කියලා. ඉතින් බලන්න බුදුරජාණන්සෝ කිසිම උපකරණයක් නැතුව අවුරුදු 6 2600කට ඉස්සෙල්ලා හිත බලලා උන්වහන්සේ දන්නවා මගේ හිතමයි උඹ ළඟක් තියෙන්නේ කියලා බුදුහාමුදුරු කියනවා. අපි කියන නෑ නෑ නෑ බුදු අම්මෝ බුදු ආමරන් හිත කොහෙද අපිට තියෙන්නේ ඒක වෙනමම හිතක් උප්පත්ති ඉඳලම මේ පිරිසුදු අපේ හිත උප්පත්තියෙම කෙලෙස් මෛත්‍රී බුදු ආමතුරුන්ගේවත් පොඩ්ඩක් අනුකම්පාවක් ලබා ගන්න පුළුවන්ද කියලා කට්ටිය මේ දැන් මේ බුද්ධ ධාසනේ මොන්ටිසෝරි පාඩම් යනවා ඊගා බුද්ධ ධාසනේ ඇඩ්වාන්ස් ලෙවල් යන්න මේක කරනවා නම් අද මේ කරනවා නම් දැන් මේ කරනවා නම් මෙතන මම මන් නෙවෙයි නම් කවුද යකෝ දැන් නෙවෙයි නම් කවද්ද යකෝ මෙතන නෙවෙයි නම් කොහෙද යකෝ කියලා සෙන් කියමනක් තියෙනවා. මේ වැඩේ කරන්නේ මම නෙවෙයි නම් මට පුළුවන් ද ඒජන්ත කෙනෙක් ලැබුවා මේක කරවන්න. දැන් කරන්න බැරුව අපි මෛත්‍රී බුද්ධ ශාසනය කරයි කියලා කරයිද? මෙතන කිරුවේ නැත්තම් කෙලෙස් එනකොටම කිරුවේ නැත්තම් පස්සේ කරන්නත් බෑ. ඒක නිසා මේ මම දැන් මෙතන කියන්නේ බරලපත් යන්ත්‍රයක් බලවත් මන්ත්‍රයක් ඒ නිසා උත්සාහ කරනකොට අනුසය මට්ටමට එනකොට තමයි මේ මම දැන් මෙතන කියන එක මුත්තට බල කැවිලා Java කැවිලා එන්නේ. එදාට පව් අහෝසි කිරීමේ උපකරණයක් වාටපත් වෙනවා. මම ඒ අනුව හිතනවා අද දවසට මේ බණ ඇති කියලා. ඉන් සියලු දිනාට ඒ තමන් හදා වඩාගෙන තියෙන මේ උපකරණ හරහා ඒ ඒ කෙලෙස් ඒ ඒ එන වෙලාවේ දැනගෙන විවර කරලා දේශනා කරන්නේ කමඨාන් සුද්ධ කරන්න ශක්තිය ධෛර්යය බලය පිණිස අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා සිළු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා